උපාසක මහතුරු සම්බන්ධ කරන අපි <clears throat> සෙනසුරාදාට ධර්ම සාකච්ඡා පැවැත්වීමේ චාරිත්‍රාක් වශයෙන් කරගෙන ඉනවා. අපි ඒ සඳහා අතහමාරේ ඉඳලා 7යි 9 වෙනකම් පවත්වන මුළුසේ අපි විනාඩි 10ක වැඩිපුර දිවිල්ලක් තියෙන නිසා. ඒ වගේ වැරද්දක් කළා නෑ. දර්ශනයේ උපදර්ශකයේ වර්ධනකට. ඉතින් අපි මේකේදී මුල්ම විනාඩි 12 අපේ විවස්ථාවේ දීපත් කර ගැනීමට ගත කරගනවා. ඊගාවට වාරේ ප්‍රමේච්ච ධම්මපද ගාතාවක් ඉදිරිපත් කරගෙන අපි මාතෘකාවක් සපයා ගන්නවා ධර්ම සාකච්ඡාවට. ඉතින් සභාවේ අනුමැතිය පරිදි ඒක විවිධ ධර්ම සාකච්ඡාවක් බාටපත් කරන්න පුළුවන් තම තමන්ගේ භාවනා අධ්‍යක්ෂ සම්බන්ධ යෝගයේ වෙනත් අදාළ අපේ යෝග ජීවිත අදාළ ධර්ම ගැටළු සම්බන්ධව. ඉතින් අපි ඒක නම් වෙනකන් ගත කරන්න බලාපොරොත්තුනවා බොහෝ විට ඒකට මෙල්බන් ඒ ධම්මසරණ පන්සලේ අදට සීල් අරගෙන ඉන්න පිරිසක් ටෙලිෆෝන් එකේ සම්බන්ධ වෙනවා ඒ ධර්ම සාකච්ඡාවට. ඉතින් මාද පළවෙනි අංකයේ වශයෙන් තියෙන යෝගාශ්‍රමයේ කතිකාවත විවස්ථාවෙන් කියවන තියෙන්නේ සීල් දනාදේම දැනගැනීම පිණිස මම කතිකාවතේ අදාළ කොටස කියවනවා. කාගෙත් කාරණික අවධානය මේ දෙසට යොමු වෙනවා කියලා කර්මාවේ මතක් කරනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝගාස්මින කතිකාවත ස්වක්ඛාතං බ්‍රහ්මචර්යං සම්දිත්තික මකාලිකං යත් නමෝගා පබ්බජා උත්තමත්තස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා අගාරියං සමේව සද්දං ගෝහෙහි මා කාමස්ස වසංගමි සාන්තරයෙන් රසවත් වූ සම්බුදු සසුන් වන් කුලදරුවන් විසිනි උත්තරීතර වූ සාසන પરමාර්ථයන් හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මයේ සංජාත පෝෂණය සඳහා සමාරාධනය මේ પરමාර්ථය විය යුතුයි. සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ තනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂ ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. සාභ කීර්ති ප්‍රශංසා ගාමතාදී අසාසනික අදහසකින් තොරව සාසන પરමාර්ථයන් හදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකෙන්ද සාසන પરමාර්ථයන් වෙත හිත දුන් සම්බුද්ධ දේශ ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනෝනති ආදාහාර කාරක මණ්ඩලයකින්ද ඒට සුදු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛාතා ජීවයෙන් සමාන වූ සම සම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාරයේ ශිෂ්‍ය සමූහයක් ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාාර ව්‍යාපාරයට හේතු සම්පන්න භෞතික පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මේකෙන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. ජීවර ධාරණාදී කුඩා මාත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද එයින් උත්තමාර්ථයේ වැළහී යාමට කරුණු පැන හේින්ද සමාන ගතිහිරිත පිරිසක් විය යුතුය. දී පැවිදි කා විසින් නොවත තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරීම සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට මේ පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියේ සාධන සෑම අධ්‍යාපනයක්ම ජීවිත වන හේයි යෝගාභ්‍යාස ආශ්‍රමයන්හි යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් සමාන පැවතුම් දිනු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශේ උත්තමාර්ථය ලබා ගැනීම සිදුවන හේයි පිරිසිදු පැවතුම් දිනු කරමින් කොහොන්කම් වංශක බව චාටුකතාදී සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි ප්‍රදානං ඥානි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධාතිත්තාක තස්ස බෝධි. ඉතිපි සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගානියා සමන්නාගතෝ හෝති ආදිහිතාය නාච්චුන්නාය මධ්‍යමාය පදානක්කමාය අසටෝ හෝති අමායාවේ යතා භූතං අත්තානං ආවිකත්තා සත්ත දිවා විඤ්ඤෝසු සබ්බක්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං ප්‍රහාණාය කුසලානං ධම්මානං උප්පාදාය ධාමවා දල්ලවරක්කමෝ අනිච්චිත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානි කෝරාජ කුමාර පංචපදානංගයන් යන පජ්ජමනිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනාන යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂාවකට බලා ඒ සම්පූර්ණීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේත විවදාළ හේයින් ප්‍රවේද ලබා ගැනීමට පැමිණි වුණුවොත් ඕකෙන මනා දැරීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමත් වූවකෝ දසසිල්ලා සීලයට පිහිටුවා බඳු පලාතේ කෝෂෙන් සුදුස්තනක නවත්වා එරණ බණදාම්මා වර්පිලියත් ආදී පුහුණු කරවා පරීක්ෂණයේ සමර්ථ වූවම පැවිදි කළ යුතුය. මහාන කිරීමෙන් නොසුසුසු ප්‍රවෘත්ති ආදෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන සදහ නැති කුසීත කම්මාදී අභාගයකින් යුක්ත වූවන් පඬු පලාත පන්ති නිවත් කළ යුතුය. ಜಾති ભેද, කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමක් ඇසුරෙන් කුසල් පිටී අකුසල් වැඩේ නම් එබඳු කවරකුවද ආශ්‍රයන කළ යුතු බව වදාළ හේයින් තරකරුකමට හෝ පැවිදිකමට ගන්න ලබන කුත්තලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී කිරිසගේ ලජ්ජී ධර්මයන් වෙනසී ආති හේයි පරීක්ෂාකට බාරගත යුතු පිළිසීමේ අභ්‍යාස ලැබීමට පැමිණෙන එරණ උපසපන් දෙකොටස පිළිබඳව මැනවින් කරුණු පරීක්ෂාකට කරන කර්ම විචාරාම සුසු බාරකාරාදීන් ඇතිවිතමතුලත් කරගත යුතු පිටිතිනේ නෙහෙරුණු නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂුන් දල්ලිකන උපසම්පදාවෙන්ද යෝගාශ්‍රේ මූලස්ථානයේ ප්‍රධානම ශාස්ත්‍ර ස්වාමින් වහන්සේගේ විසින්ම අතුලත් කරගත යුතුය. නාහම් භික්ඛවේ යඤ්ඤං ඒක ධම්මං පිටමනපස්සාමි යං එවං මහතෝ අනත්තාය සංවත්තති අපේතං භික්ඛවේ පාපමිත්තතා. යයි වදාළෙයින් තරණාර්ථයට හේතු පාපමිත්ත ආශ්‍රේ විසුපුරු සපුන් මෙන් බහැරකොට සුද්ධා සුද්ධේ සංවාසං කප්පයවෝ ප්‍රතිසතාය වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජේ ධර්මයන්හි පීඨා එබඳු ලජ්ජේ සමගම ධර්මාමිත සම්භෝගලේදී යුතු කලට සුදුසු පරිදි සිකපත මැදීමට කිසියකට කිසිදක් නොබෙන පරිදි පංචසතික සංගාණදී තබාවදාල සංගණ්‍යත්‍ය සීකොට කුඩාමාත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතු ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයේද අදින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩංගනදී ගාථා වලින් දැක්වෙන පරිදි හොඳින් දැකිය යුතුය වත්තං පරිපූර්ණතෝ නසීලං පරිපූර්ණති යනාදී ධර්මයන් සීකොට තේර මජ්ක්‍ධිම නාවක හැම භික්ෂුන්ම පුදුමාක් සියලු වත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනලස්ස සම්පූර්ණ කටයුතු ගෝචරා ගෝචර ආචාර අනාචාර ආපවතුම් හා කෝණාදී වංක ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දැනගෙන තල ගනුගතිය කොහොමත් නොපුරා සාන්ත දාන්තෝ උජුපටිපන්න භාවය පුරුදු කළ යුක්තාහ ගම්මැදීම්, බණ කීම ආදී අසාකටයුත්ත හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකෙට අන්‍යයන්ට හිතුවක්කාරකම් නොකට උපාධ්‍ය ආදීන්ගේ අවසරේ පරිදි දෙයෙහි යුතුය. නිද්දාරාමතා, භස්සාරාමතා, ඝනසංගනිකාරාමතා ආදී සාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී විශේෂ කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දස කතාවක් තුළින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේදී යුතුය. දිනක් පාඩා දස ධම්ම සූත්‍ර අනුමාන සූත්‍රාගත කරන හොඳින් දැන ඔබෙන් නිතර මෙනෙහි කළ යුතුය. පරියාප්තියෙන් දෙන්න ප්‍රතිපatti ප්‍රතිපatti කාසනද්වයේ වඳවන හේයි ධර්ම විනය පිළිබඳව මනා දැනීමක් ලැබෙනතුරු පරියාප්ති ධර්මයේ උග්‍රහණය ධාරණයද කළ යුතුය. පත්‍ය දායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසු දේ සලකා අනන්ලෝමික ගී සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණ ආදීට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. මම මේ කියවන්ට යෙදුනේ යෝගාශ්‍රමයේ කතිකාවතේ පළවෙනි අංක 26 අනිත් දවසට අපි 27 ඉඳලා 57 දක්වා අංක ටික කියවනවා කියන සීපත් කිරීමත් එක්ක අද දවසේ විවස්ථා කීමේ අංක මෙතන සමාප්ත කරනවා අපි බලාපොරොත්තු වෙමු අදට නියමිත ධම්මප්ප කතාවට හුම්කන් දීලා අට කතාවත් එක්ක ඒකේ මේ ධර්ම සාකච්ඡාවට කොටපාඩම් ගාමනාශීතේ ඉතරහාන්තර නැත්තා මාරදේකිතරව පැවැත්මවර දෙව්රම යස්සකාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති විතද්දරං විසංයුත්තං තමහං දෝමි බ්‍රාහමණං අන්වය යස්සපාරං අපාරං වා පාරාපාරං න විජ්ජති විතද්දරං විසංයුත්තං තං අහං බ්‍රාහමණං දෝමි යමකට තමා පිළිබඳ පිළිබඳවද අනුන් පිළිබඳවද ආයතනයන්නේ අසා නැද්ද ඒ තැනැත්තා නියම බමුණාය යමෙකුට එතරද මමයි දැකුම් නැති බැවින් හා මාගේ අයි අසා නැති බැවින් තමා පිළිබඳ වූ ඇස කන නැහැ දිව කය මන යන ආයතන සය වශයෙන් සැලකෙන පාරයයි කියූ එගොඩද මෙතර මෙතරද අනුන් පිළිබඳ වූ රූ සඳ ගන්ධ රස පහස ධම් යන ආයතන සය වශයෙන් සැලකෙන අපාරයයි කියූ මෙගොඩද යන පාරාපාරය එගොඩ එගොඩද මෙගොඩද නැද්ද කෙලෙස් පීඩා නැති රාගෝස්ම නිසා හටගැනෙන සොවී කෙලීම් වලින් වෙන්නු ඒ තනත්තා රහත් තුඟුල් මම බ්‍රාහමණයයි කියමි ලෝ තෙරුවන් සරණයි හොඳයි අපි පටන් අරගෙන තියෙන අපි ධම්මපද කතාවක් ඉදිරිපත් කරගත්තා. ඒ අනුව ධර්ම සාකච්ඡාවක් කරනවා. කොහොම වුන් කන් දීගෙන ඉන්නේ. පාරන්. පාර එතරයයි කියූ තමා පිළිබඳ වූ ආයතන සයය චක්කු සෝත ගාන ජීවහා කාය මන යන මොහු මොහු සය දෙනය අපාරං අපාර මෙතරයයි කියූ අනුන් පිළිබඳ වූ ආයතන සය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ධම්ම යන මොහු සය දෙනය පාරා පාරං එතරහා මෙතරය මෙගොඩ වශයෙන් දැක්වෙන තමා පිළිබඳ වූ ආයතන සය හා මෙගොඩ වශයෙන් දැක්වෙන අනුන් පිළිබඳ වූ ආයතන සයය ආයතනයන්ින් දැක්වෙන්නේ සසර දික් කරන වස්තුය. වීතද්දරං පහ වූ කෙලෙස් පීඩාය, රොවීම් පෙලීම් නැති බවය, විසංයුක්තං වෙන්වීමය, සියලු කෙලෙසුන්ගෙන් මිදීමය, නිදාණය, මාර දෙයිකුත් මාර දෙයිකුත් මිනිස් වෙසක් මවාගෙන આવුත් පාරාපාර කියන්නේ කුමක්දයි බුදුරදුන්ගෙන් නැපියේය. ඔහුගේ පැන විසඳීම සඳහා පාරාපාර දෙක දක්වා මේ ගය වදාළ සේක. එතකොට මේ ආයතනයක් මේ මේ අන්වේ කියන ගාථාවේ අන්වේ පෙන්ලා තියෙන්නේ පාරාපාර දෙක පෙන්ලා තියෙන්නේ කොහොමද? යස්සපාරං අපාරං වා පාරාපාරං අවිජ්ජති වීතද්දරං විසංයුක්තං තං වීතද්දරං වීතද්දරං විසංයුක්තං තං අහං බ්‍රාහ්මණං බ්‍රෝමි යම් යමෙකුට තමා පිළිබඳ වූද අනුන් පිළිබඳ වූද ආයතනයන්හි අසා නැද්ද ඒ තැනත්තා නියම ආසා නැද්ද ආයතන ආසා නැද්ද ආසා නැද්ද නේ දෙර කියන්නේ මේ වාතාවරණය යථා කියලා තමයි. යමෙකුට තමා පිළිබඳවද අනුන් පිළිබඳවද ආයතනයන්හි ආසා නැද්ද? ඒ තැනත්තා නියෝ ගුණාය. යමෙකුට ඊතරද මමයි දැකුම් නැති බැවින් හා මාගේයි යථා නැති බැවින් තමා පිළිබඳව ඇසකන් නැහැ දිව කය මන යන ආයතන සය වශයෙන් සැලකෙන පාරයයි කියු එකඩද මෙතරද අනුන් පිළිබඳව රූප සඳ ගන්ධ රස පහස ධර්ම යන ආයතන සය වශයෙන් සැලකෙන අපාරයයි කිව් මෙගොඩද යන පාරාපාරය එගොඩද මෙගොඩද නැද්ද කෙලෙස් පීඩා නැති රාගස්මෝ නිසා හටගන්න සොවීම් පෙලීම් වලින් වෙන් වූ ඒ තැනත්තා මම බ්‍රාහමණයයි කියමි. තීර්ථන විස්තර ඉච්චරම අnder මේ කියවන්නගේ දෝෂයක්ද නැත්නම් දීලා තියෙනවද නැත්නම් මොකද පටලවිලා කියන කියලා දෙන්නේ. ආ මේ විස්තර එක දෙකට ඈ මේ මේකේ මේ ඒකාර්ථය කය දක්වලා තියෙන මේකත් එක්ක කියන්නේ කියනවා වෙනස් වා කියන්නේ. ආයි කියවන්නේ ඉතවන්න කියන යමෙකුට එතරද මෙතරද ආරාපාරය නැද්ද කෙලෙස් පීඩා නැති ඒ තැනත්තා මම බ්‍රාහ්මණයයි කියමු. තියෙන්නේ. ඒක අර තව එකතු කරලා දින වචන බෙදලා. ඒක එතෙන් තමයි පිළිච්චෙන්නේ. යමෙකුට එතරද මම එතරද මමයි දැකුම් නැති වෙවි හා මාගේයි යථා නැති ගැවි තමා පිළිබඳව ඇස කන නැහැ දිව යන දිව කය යන දිව කය මන යන ආයතන කය වශයෙන් සැලකෙන ආර්යයි කියු එගොඩද මෙතරද මෙතරද කියන්නේ මේ මෙතරද කියන එක විතර ඊළඟට දාලා තියෙනවා ඔව් මෙතර මොකද යමෙකුට ඊතරද ඊතර ගැන කියනවා මමයි දැකුම් නැති වෙයින් හා මාගයයි යථා නැති වෙයින් තමා පිළිගන්නේ ආසා ආසා නැති ආසා නැති වෙයින් තමා පිළිගන්න වූ ඇසකන නැහැ දිව කය මන යන ආයතන කය වශයෙන් සැලකෙන පාරයයි කියූ එගොඩද ඊළඟට මෙතර ගැන මෙතර කියන එක විස්තර කරනවා මෙතරද අනුන් පිළිබඳ වූ රූප සඳ ගන්ධ රහස රහස ධම් යන ආයතන කය වශයෙන් සැලකෙන අපාරයයි කියූ මෙගොඩද යන ඊළඟට වාරාවාරය දක්වනවා සම්පූර්ණ අනිත් පැත්තට දාලා දෙන්න මේ මේ මේ ආරාපාරේ කන්නාඩි දෙක දෝෂයක්. ආරාපාරේ විස්තර කරනවා එගොඩද නෙගොඩද නැද්ද? කෙලස් පීඩා නැති. කෙලස් පීඩා දක්වනවා රාගෝ රාගෝ රාගෝස්මෝ නිසා අටගැනීම සොවි දෙලින්මෙන් වෙනු ඒක නැත්තා. රහත් තුඟුයි. මම බ්‍රාහමණයයි කියන්නේ. දැන් මේකේ කියන්න හදන කතාව ඇත්ත හොඳ මේ ප්‍රතිපත්තියක් පෙන්වන්නේ විශේෂයෙන්ම මේ නවීන විද්‍යාවයි බුදුදානන්සේ පෙළෙන විද්‍යාවයි දෙක අතර වෙනස. නවීන විද්‍යාවේ අනිත් හැම විෂයන්ගේම බාහිරාපත්ති. බාහිර දේවල් තමයි හොයන්න යන්නේ. බුදුදානන්සේ ඒක දොස් කියන්නේ නැතුව ඉන්න කොතනින් හරි පටන් ගන්න ඇතුළට හරවන්න හැදී පෙන්නනවා. ඒකාගේ පටවල දෙන්න දැන් අපි තේරුම් ගන්න මේක පිට මේක අතර කියලා දෙකක් අපිට පටන් සම්මතයේ පටන් අරගන්න. ඉතින් අපි කියනවා දැක් මේ අසල් පසස ගන්නවා නම් පිටින් ඇවිල්ලා වදින හුලම් පාර පිට. ඒක ඇවිල්ලා බාහිර ගන්න හැපෙන තැන ඇතුළේ ඒක නිසා උණුසුම් සිසිල් ගති පහළ වෙනවා. එතකොට ඉතින් අපි දන්නවා මේක පිටේක මේක ඇතුලේක මේ දෙක නිසා ඇති පිටින් වර්ණ රූප තියෙනවා. ඇහි තියෙනවා සංවේදී භාවය. එතකොට වර්ණ රූපය ඇහි වැඩිච්චාම චක්කු විඥානය පහළ වෙනවා. අර වගේම තමයි හුස්ම රැල්ලක් ඇවිල්ලා වැදුනාම කයට කයේ දැනීමක් පහළ වෙනවා වගේ ඇහැට රූපයක් වදිනකොට ඇහි විඥානය පහළ වෙනවා. කණ්ඩ ශබ්දයක් වදිනකොට එතන විඥානය පහළ වෙනවා. ඊළඟ නාසයට ගඳක්, දිවට රසක්, මේ හිතට ධර්මතාවයක් වෙච්චාම බාහිර වස්තු අය රූප සංත ගන්ධ රස ස්පර්ශ ධම්ම කියනෙව එතර කියලා ගන්න පුළුවන් ඕන පැත්තකට දාට හැකි එකතර මෙතර කෝකෝදන් එක පැත්තක් ඒව තමයි අභ්‍යන්තරගත කිරීමේදී උනන්දුව ඉදිරිපත් වෙන ප්‍රසාද රූප ටික තියෙනවා චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ ඝාන ප්‍රසාදේ ජීව ප්‍රසාදේ කාය ප්‍රසාදේ මන මනෝ මනෝ ප්‍රසාදේනේ ඒ ටික ගන්න පුළුවන් මෙතර කියලා අන්න ඒ දෙකේ තමයි මනුස්සයා පැටලෙන්නේ. එක්කෝ දකින්න රූපේ ලක්ෂණයි නැත්තම් පේන ඇහැ මගේ ඇහැ හොඳයි. ඒ නිසා මං හරි වාසනාවන්තයි කියනකොට කොහොමඩක්වත් මේ මනුස්සයා සක්කාය දිට්ඨියක් අවුලා සංසාරයට බැඳලා ඉවරයි. එහෙම නැත්තම් මේ කන මේ ශබ්දය ඇහුවා මං හරි වටිනවා මගේ කන පින් කරලා තියෙන හොඳ වෙලාවට කන ඇහෙන්න තිබුණා හොඳයි කියලා අර දෙකම අල්ලගන්න. ඊට පස්සේ නාසයට ගඳක් වැච්චාම හොඳ එකක් නම් ඒ ගඳේ තියෙන අඹුකාරකමත් නාසය හොඳට තිබුණ නිසා මට මේක හම්බුනා කියලා ඒත් එහෙමයි. දිවට රසයක් වැටිච්චාම මීරි රසමසවුලක් මගේ දිවත් හොඳයි රස දන්න සංවේදී දිවක් රසබසවලකුත් ලැබුණා කියලා සතුට වෙනවා. කායික සුඛෝපභෝගීත්වයක් සපේහණයක් හම් වෙනකොට සතුට වෙනවා. ධර්මයේ වශයෙන් තමයි සුදුසු මනාප දෙයක් පිට්ලු දෙයක් අහු වෙනකොට ධර්මාරම්මණයට සතුට වෙනවා මනාරම් මන මනෝද්වාරයට සතුට වෙනවා. ඉතින් මේක අසතුටකුත් තියෙනවා. නමුත් අපි ගන්න හදන්නේ සතුට පැත්ත. ඉතින් එහෙම ගත්තාම යම් කිසි වෙලාවක රූපෙට බැඳෙනවා නම් ඊට පස්සේ රූපේ වැඩි කරගන්න ලොකු කරගන්න මගේ කරගන්න සද්දට බැඳිලා සද්ද ලොකු කරගන්න මගේ කරගන්න යනවා නම් අපි ඒක තමයි කාමභෝගී කියලා කියන්නේ. භෝගී කියලා කියන්නේ ඕනතන තමයි බාහිරේ. ඒ ඒ දේවල් වලයි සතුට තියෙන කියලා වස්තු වැඩි කරන්න හදනවා. එයාට පෝසත් කියලා කියනවා. ඒ වස්තු නැති කෙනාට දුප්පත් කියලා කියනවා. ඒවා ලහඹා ගන්න පුළුවන් වෙනට හැකියාව තියෙනවා කියනවා. ඒවා ලඟන්න බැරි එකනට වැඩි නැති ගුණා වගේ ඔය වැඩි වෙන ඉඳ තමයි වෙන්නේ. ඒකෙන් තමයි ලෝකේ සාමාන්‍ය සත්‍ය සම්පත් තියෙන්නේ. නමුත් අන්තිමට බලනකොට එහෙම අපේ ජීවිතයේ ලැබෙන කාම සැපය හෝ ඒ බාහිර වස්තු මත රඳා පවතිනවා කියන එක තමයි තනිකරම ඔය තාක්ෂණයේ විද්‍යාවයි ආර්ථික විද්‍යාවයි දේශපාලනයේ සමාජයේ දේරම ඔය මූල ධර්මයේ තියෙනවා. ඒ නිසා ඕකේ දිනුවක් පරාදයි පෙරදුනක් පරාදයි. නමුත් ඊට පෙරිය තේරෙනවා ඒ විවේකජම් පීතිසුඛං කියලා જાතියක් තියෙනවා. ඇහැට රූප නොපෙනෙන වෙලාවක කනට ශබ්ද නැති වෙන වෙලාවක නාසයට දිවට කයට මොනවාක්වත් නැති වෙලාදී හැමන ධ්‍යාන සුඛයක් ගැන දන්න කෙනෙක් දන්නවා මෙව ඇත්තටම කංකරච්චල්ලේදී තියෙන්නේ. ඒව නැති තැනයි සැපේ තියෙන්නේ කියලා. නමුත් ඒක දන්නේ නැති කෙනාට අරක විතරමයි තේරෙන්නේ. ඒක නිසා මේ දෙකෙන් ආරම්භණය තමයි ඇදෙන්නේ. ඒ නිසා සර්වචනාංශය මතක් කරනවා භාවනා කරනකොට මේ මේව දන්නේ නැති කෙනෙකුට නම් ආරම්භනේ හිත අලවන්න. කසින මණ්ඩලයක් යන කසින මණ්ඩලේ හිත අලවන්න. එහෙම නැත්නම් ගත්ත මොකක් හරි ආසස් ප්‍රසවාසය ගත්තනම් හුස්ම රැල්ලේ හිත అలවන්නේ. බුදු රූපයක් දැක්කම ඒකේ හිත అలවන්නේ. කනට ශබ්දයක් ගන්නම් පිටිතක් ඒකේ හිත అలවලි වෙලා හරි ඒකෙන් වැඩි කරලා ගන්නකො. වැඩි කරලා ගත්ත පස්සේ තමයි තේරෙනවා ඒ මතින් හිත තැම්පත් වෙගෙන එනකොට එනකොට ඒ රූප ආරමණය තිබුණත් සත්ත්ව ආරමණය ගන්ධ ආරමණය තිබුණත් නැත්නම් තැම්පත් වෙච්ච හිතේම හම්බ වෙනවා 아무තු මිහිරියාවක් 아무තු කිරිරහක් 아무තු තම්මෝජාවක්. ඒකට අපි කියනවා निराமிසයි කියලා. වස්තුමතින් පවතින සැපයට කියනවා ආමිසයි කියලා, කාමභෝගී කියලා. කාමභෝගීත්වය තමයි 100 100ක්ම ජනගහණය ඉන්නේ. තිරසනුත් ඇතුළුව. ඔන්නෝකෙන් මේ තම තමන්ගේ මේවා ලබන ඉඳුගම්ගේ ප්‍රණීත භාවය වැඩි වෙනකොට මේ කාම වස්තුන්ගෙන් පරිබාහිර වෙච්ච වෙනස් හැපයක් තියෙන බව ආධ්‍යාත්මය දන්න කට්ටිය දන්නවා. ඉතින් ඒත් කරන්නේ රූප නැති තැනකට යනවා. ශබ්ද ඇහෙන්නේ නැති තැනකට යනවා. ගන්ධ රස නැති තැනකට ගිහිල්ලා රැයට කැමත් නතර කරලා කයට පහස මේ කයේ සැපටික විතරයි දෙන්නේ මේ රූපෝභෝගී වස්තු අතහැරලා නිරාමිත ප්‍රීතියට ගියාට පස්සේ තේරෙනවා විවේකයෙන් මේ ප්‍රීතිය හම්බෙන්නේ. අනුභෝගේ නෙවෙයි. එතකොට වෙන්නේ අර අජ්ජත් බහිද්ධාදේ කියලා ගත් එකෙන් බහිද්ධාව අතහැරලා ඉඳුරන් කියන අජ්ජත්තට එනවා. ඉඳුරන් ඒක අජ්ජත්තට එනවා කියන එක තමයි අපි රූපාවචර ලෝකෙ ඉක්මවල කාමාවචර කාමාවචර ලෝකෙ ඉක්මවල රූපාවචර යනවා කියන්නේ ඕක තමයි. ඕක සාමාන්‍යයෙන් මේ මේ බුද්ධ විද ගන්න පුළුවන් නිර්ආමිෂ ප්‍රීතිය කියන එක දන්නවා. නමුත් නිර්ආමිෂ ප්‍රීතිය කියලා දැන් නෙමෙයි සර්වඥාන්ත මේ ලෝකෙට ආවේ. මොකද සර්වඥාන්ත වලින් ඉස්සලා ඕක ඉන්දියානුවා දැනගෙන හිටියා. ඉන්දියානුවා මේ තපස්ලා කළා. සම්‍යාස ජීවිත ගත කළා. ඔය ධ්‍යාන සුඛේ ලැබලා තිබුණා. ධ්‍යාන සුඛේදී යම් කිසි විදියකට අර තමන්ගේ ඇතුළත ඉන්ද්‍රියන් මත මේ විවේකයෙන් හටගත්ත ඉඳුරන් මත යම් කිසි විදියට ලේස වශයෙන් ආසාවක් ඉතුරු වෙනවා. ඒ ආශාව නිසා මේ විඳින්නේ මමය මේ විඳින සැපේ මගේය මේක තමයි මේ ලෝකයට තේරෙන්නේ නැති ආත්මය මම ඉන්නේ ආත්මය වශයෙන් හරි සංසුද්ධ tattවක කියලා අද විඳින ප්‍රණීත වෙච්චි ඇහ කන දිව නාසය කය මන කියන මේ Taman කියාගන්න මේ ආත්ම ආත්මය හොඳට ඝන බහල කරගෙන ඒක අනික් කටට වැඩිය මම උසස් කියලා උතුම් කළ සලකගෙන ඉඳ ගියාම ඒ බහි බැඳෙනවා ඊට පස්සේ ධර්මචනන්දේ මතක් කරා මෙන්න මේ ඇතුළත තියෙන දකින්න, අහන්න, ගඳ බලන්න, රස බලන්න, භාෂ ලබන්න සහ හිතන්න වෙනුවට තව පිටදී අතහැරියනේ මේක අල්ලගෙන දැන් මේකත් ඉන්න ක්‍රමයක් තියෙනවා දකින්න බව, අහන බව, ගඳ බලන බව, රස බලන බව, පහස ලබන බව සහ හිතන බව කියන භාව ලක්ෂණයට හිත දැම්මොත් ස්වභාවයට හිත දැම්මොත් අර ඉඳුරංගෙන් පොඩි ගැලවුමක් ගන්න පුළුවන්. ඒක නිසා ඇහිම දැකීම ගත්තොත් දකින්න දෙයක් කියලා එකක් තියෙනවා. දකින්න කෙනෙක් කියලා එකක් තියෙනවා. දකින්න බවක් කියන එකක් තියෙනවා. සාමාන්‍ය ලෝකයට දින එකක්. බුදුරජාණන් කියන ඉස්ලාම දකින්න දෙයට ඇති ඇල්ම තේරුම් අරගෙන ඒක ඇතහැරීමෙන් දකින්න මට දකින්න බවටපත් වෙන්නේ. ඊපස්සේ ඒක ඇතහැරලා දකින්න බවට යන්නේ. දකින්න බවට ගියාට පස්සේ කැමරාවක සිද්ධ වෙන වැඩේ විතරයි සිද්ධ වෙන්නේ. කැමරාවක තියෙන්නේ ඒ රූප ධර්මයේ වර්ණ රූපේ අල්ලන එක විතරයි. තෝරන්නේ බැරිලක් මොකොත් නැහැ. හොඳ දෙයක් දැක්කම නරක දෙයක් නැහැ. අහන බව තියෙන්නේ කැසට් ප්ලේයර් එකේ විතරයි. කැසට් ප්ලේයර් එකේ නේ අහන දේ කුණු වරපද දහසක් ධර්මද කියලා වෙනසක් නැහැ. ඒක දරා ගන්න. ඒ වගේම නාසයේ තියෙන අයෝගේ කෘත්‍යයක්, දිවේ තියෙන අයෝගේ කෘත්‍යයක්, පහසේ තියෙන අයෝගේ කෘත්‍යයක්, කයේ මනසේ තියෙන අයෝගේ කෘත්‍යයක්. ඒ බව මනමාගේ මගේ ආත්මය කියන්නේ නැතුව සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒකෙන් ගිය දවසේ ඒ භාවයට ගිහිලා භාව ලක්ෂණයත් අඳුනගන්න නැත්නම්ට ගියාට පස්සේ මේ සරුවචනාංශ මේ ලෝකයට ඇවිල්ලා කිංකුසල ගවේෂීව කියලා හොයාගත්ත මේ සමීකරණ මේ යතුරු තව කෙනෙකුට දුන්නා වෙනවා. එහෙම නැත්නම් දකින්න දෙයින් දකින්න කෙනා බවටපත් වුණා නම් ඒක රූපාවචර ලෝකේ කාමාවචර ලෝකේ කියලා රූපාවචර ලෝකෙට පැමිණෙනවා. දකින්න කෙනත් අතර දකින්න බවට යන්න පුළුවන් නම් ඒක තන්නේ කර යාන්ත්‍රිකයි. ඒක නිකන් කැමරාවක් ප්‍රතිගත කරන යන්ත්‍රයක්. මේ නිකන් මේ වෙන රෙන්ඩර් එකක් මුතේට අහුවෙන එන්ත විඥාණයට අහුවෙන වෙන සෙන්සර් එකකට දැම්ම විතරයි සිද්ධ වෙන්නේ. අන්න එතන ඉන්න පුළුවන් නම් අර විවේකයෙන් උපන්නා වූ පීචුරුකේ කියන එක දස දහස් ගුණයකින් වැඩි වෙන්න පටන් ගන්නවා. මේ වෙනකොට වෙන්නේ සංසිද්ධිය බාහිර පරිසරෙන් එnde එnde එnde එnde එnde එnde ඇතුළට එනවා. ඒ නිසා ඉස්සල්ලාම කාම ලෝකයේ අධ්‍යත්ත බහිද්දා ගත්තොත් ඒ කාමභෝගී පුද්ගලයා තමන්ගේ වස්තු ටිකයි තමන්ගේ නෑදෑය ටිකයි මේ තමන්ගේ ඉදරන් ටිකයි අධ්‍යාත්ම වශයෙන් ගන්න. අනිසෝ අපි බාහිර ඒ මිනිසු අපි සිංහල බුද්ධ ආගමේ අරගොල්ල වෙන જાතිය. ඉතින් මරා ගන්න පුළුවන්. හැබැයි මේකට අත් දෙන්න එපා. නමුත් කාම ලෝකයේ පිළිබඳව තියෙන ආධිනව දන්න කෙනා මේ තමන්ට සීමා කර ගන්නවා. මේ උද්දම් අඩෝ උද්දම් පාය කළා අඩෝ කේද මත්තක කච්ච පරියන්තා. මේ ටික විතරයි ආධ්‍යාත්මික වල ගන්න තියෙන්නේ නෑදෑය වස්තු කියනෙවත් කැමති දන්නේ කියන රටේ. දෙලින් කියන්න අමාරුයි. ඒක නම් තිබුණා පළුවක් තියාගෙන පළුවක් අතාරින්න හදාගන්න. ජීවදාගත්ත කට්ටියත් හොඟ දෙනෙක් ඔය කිව්වට මොකද තාමත් ඕකෙම තමයි ගැලෙන්නේ. ඒ නිසා ඒ ටික අතහැරියාට පස්සේ තමයි අධ්‍යත්තට වෙනකොට දකින්න දේ නෙවෙයි බලන්නේ දකින්න අහන දේ නෙවෙයි අහන්න දකින්න අහන්නට ඇතුළට එනකොට අන්නර බාහිරදී අතහැරලා බාහිරදී සීමාව ලං කරගෙන ආධ්‍යාත්මගත වෙනවා අධ්‍යාත්මිකගත වෙනවා අභ්‍යන්තරගත වෙනවා ඊට පස්සේ එතන ඉන්නකම් දැන් මේ පුද්ගලයා ධ්‍යාන සුඛයෙන් හිතමු හොඳ පහසක් විඳින්නේ සැප වෙනකොට ඒක ගැන සතුටු වෙන එක වළක්වන්න බෑ අර ඉස්සර මුළු ලෝකයක් හදාගෙන ජාතියක් ආගමක් රටක් හදාගෙන ඉච්ච සතුට වැඩි හතරක් මේකේ අම්බ. නමුත් මේකට ඒ වගේම නිකන්තියක් ඉන්නවා මේකට බැහැ. එතකොට සරුවචනාංශයේ බාධා කල්පනා කරලා මේ යන මේකට කුසලයි කියන්න බෑ. එහෙනම් මේකත් අතාරින්න. මේකත් අතාරින්න නම් දකින්න මම නැත්නම් දකින්නා වෙනුවට දකින්න බවට යන්නේ. අහන්නා වෙනුවට අහන බවට යන්නේ. එතකොට අර සීමාව තවත් තැනකට එනවා. එතකොට තේරෙනවා උන්සි ඒකෙක් මිනිස් හිතේ ඉඳාගත නැති දෙයක් ඒ දකින බව අහන බව ගඳ බලන බව රස බලන බව කියනකොට ඒක තන්නේ ක්‍රම මනෝමූල තත්ත්වයක් හිතෙන්මයි ඇති වෙන්නේ හිතේ ඇති වෙන්න අර දකින බෙදේ ඕනකම මුලින්ම ඊට පස්සේ හිතෙන්ම ඇති කර ගන්න දෙයක් නිසා ඒක මන ආයතනේ පමණයි හිතේ වෙන විදියකට කියන්න පුළුවන් ඒ මට්ටමට ගිය කෙනාට ඇහුවත් දැක්කත් ගඳ බැලුවත් රස බැලුවත් පහස ලැබුවත් සේරම කරදර විතරයි. මල වාතයක්. මේකෙන් වෙන්නේ අර තන්පත් වෙච්ච වතුර කැළඹෙන එක විතරයි. නමුත් ඒක කැළඹෙන්නේ නැතුව පවතින නම් දක්ෂින බවයි අහන බවයි ගඳ බලන බවයි රස බලන බවයි පහස ලබන ඔක්කොම එකයි. දැක්කයි කියලා වෙන රසයක් ඇහුවයි කියලා වෙන රසයක් ගඳක් කියලා වෙන රසයක් නෑ භාවයට ගියාට පස්සේ සම රස වෙනවා. සමරස උනාට පස්සේ ඒක අභ්‍යන්තරගත වෙනවා. ඒක කියනවා නානත්ව සංජීවතිබුන හිත ඊට පස්සේ ලොකු අභියෝගයක් එනවා. එහෙමනම් දැකීම හිම විශේෂ විචිත්‍ර විවිධ හැඟීම් ගන්න එපා. ඒ භාවයේ නතර වෙන්නේ කියලා. මොන දේ හරි කරන්න බලන් අතුලට නම් ඉච්චකම ඒකත් සංඥාවට වැටෙනවා. ඉතින් ඒකත් සංඥාවට වැටෙච්චාම මේක වෙන ගුලියක් වාගේ තමන්ගේ පෞරුෂත්වයේ තේරෙන ශක්ති ටික තාම හැබැයි නිවන් දකලා නැහැ. තාම ශක්ති ටික හරියට මේ හොඳට පිටු කරලා ගත්ත අග්ගල ගෙඩියක් වගේ හරියට එළියට ගහන්න පුළුවන්. පිටු කරපු නැති පිටිගුලි අරගෙන ගැහුවට අග්ගල කුඩු ටික අරගෙන ගැහුවට එතන බැරෙනවා. ඒක හොඳට ගුලි කරගත්තට පස්සේ බුලට් එක වගේ යන්න පුළුවන්. අන්න විදිහට අභ්‍යන්තරගත වීම තමයි විපස්සනාවේදී පළවෙනිම පියවර. තමන් හොඳට දන්නවා සද්දත් ඇහැ මේ. සද්දත් ඇහෙනවා. කය වේදනාවක් තියෙනවා. හිතවිලිත් වෙනවා. එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි ඒ තීටි ෂෝක් එකට අරමුණ නැහැ. මොකද අරමුණේ ඉන්නාසේ යන්න පුළුවන් තැනකට. අරමුණ තියෙනවා වගේ යන්න පුළුවන් තරම්. අන්න එතෙන්ද ගියාට පස්සේ තේරෙන පටන් ගන්න මේවා තියෙන බවෙන් තේරෙනවා පණ තියෙන බව. නමුත් තෝරන්නේ. ඇහිමක්ද මේක ගඳ බැලීමක්ද මේක හිතවිල්ලක්ද මේක වේදනාවක්ද මොකුත් නැහැ. ඒ ඔක්කොම වේගෙන් යන වාහනේ දෙපැත්ත පේනවා වගේ ඔහේ ඇදි ඇදි ඇදි ඇදි යන. Taman ඉදිරියට යන්න පුළුවන් වෙනකොට තේරෙනවා මේකේ පැවැත්ම කියන එක. භවය කියන එක. ඉන්නා කියන එක. පණ තියෙනවා කියන එක තේරෙන පටන් ගන්නවා. ඉතින් මේක හරි බයලවන තරම්. මෙතන ගියාට පස්සේ හරි තනිකමක් දැනෙනවා. හරි පාළු ගතියක් දැනෙනවා. හරි වෙනස කර දැනයක් දැනන මොකද අර අඳුර ගන්න සාක්ෂි දෙන්න හිතුව විශාල පිළිස්, විශාල වස්තු, විශාල සංඥා, විශාල සංස්කාර හේරම දැන් තනි වෙනවා. ඒක නැතුව හිත හිතේ මූල ශක්තිය බවට පත් වෙනවා. මෙන්න මෙතන ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේක තන්නේ ක්‍රම මනෝමූල තත්ත්වයක් මේ ඉදිරියට හිතෙන්මයි ප්‍රශ්න ඇති කරන්නේ හිතෙන්ම විදවන්නේ කියලා. පටිච්චසමුපාදේ කියනවා නම් ජරා මරණ තැන ඉඳලා තණ්හා කියන තැනට එනකම් බාහිර දේවල් සම්බන්ධයි. කොට කොහොම වස්තු ආමන තමයි. ඒ තණ්හාවේ ඉඳලා අවිද්‍යාවට යනකම් තන්නේ කර මනෝමූල තත්ත්වයක් තියෙනවා. ඉතින් අර බාහිර දේවල්ක්වත් සීලයක්වත් පිටන්න දන්නේ නැති සදාචාරයක්වත් නැති තමන්ට කණ්ඩායමක් හොයාගන්න බැරි කිසි කෙනෙකුට කවදාකවත් හම් වෙන්නේ නැව තණ්හාවෙන් එහාට දෙන ප්‍රතිසම්පාදේ තේරුම් ගන්න. ඒක නිකන් හරිය මූල ධර්මයක් තියෙන දර්ශනයක් තියෙන්නේ ඒකට බාහිර පරිසරයේ ගැටුම් නැතු වෙන හැටි තේරුම් ගන්න. ගැටුමක් ආවත් පවු කරගන්න, ගා ගන්න නැතුව. දැන් සීලේ තියෙනවා, සදාචාරය තියෙනවා, ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඒ වගේම පෙරගෙන ආපු මේ මානසික ආසාන නැතුව තියෙනවා. අන්න ඉතින් එහාට ගියාට පස්සේ තේරෙනවා මේක අපි කොච්චර මොන જાතියෙන් කෙරුවක්වත් මෙතන තියෙන්නේ අපේ මති මතාන්තර ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ලෝකෙට මේ හොඳ නැහැ, මේ හොඳයි කියන බෙදාන මේ ඒ කට්ටියට එක එක රූප ඩෝලට අඳගෙන හැටි කැටි කැටි හිටියට මේ රූප ඩෝලට අඳන්නේ තමනු ගැටෙන්නේ තමන් ඒව ඔක්කොම පවතින මේ කාම ලෝකේ. ඒව ඔක්කොම පවතින මේ රූප ලෝකේ. ඒව අතහැරලා අර මනෝමූල tattර ගියා නම් එතකොට ඒ බුද්ධිලාට වෙනවා ඇතුළත පිටත කියන බෙදීම තියෙන තාකල් රණ්ඩු තියෙනවා. ඒ දෙක තියෙනවා නම් ওই දෙක තියෙන බව දැනගන්න තියෙන්නේ ගැටුමෙන්ම තමයි. අන්නේ ගැටුම තමයි අපි ජීවිතය කියලා කියන්නේ. අපි මේ ඇත්තටම මේ දෙල්දාස් නැති පරණ දඩබඩ මැෂින් එකක් රන් කරනවා වගේ තමයි ඒක එකිනෙක හැප්පෙමින් ගැටෙමින් වත් වෙමින් කැපි කැපි යනවා මිසක නිෂ්පාදන වැඩි යන්ත්‍රය විසින් යන්ත්‍රය කැපි කැපි යන එකයි කෙරේ. හොඳට තෙල් දාලා යන්ත්‍රය හදාගත්තම යන්ත්‍රය හ්ම් ගාලා දුවනකොට නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. ආනේ නිෂ්පාදනය වගේ තේරෙනකොට තේරෙනවා මේක තනි ක්‍රම තියෙන්නේ මනෝමූල தත්වයක්. අනේ මනෝමූල தත්වයේ ඉන්න සීලක සමාධියක නැත්නම් චිත්තවිසුද්ධි මේ සීල විසුද්ධි කියන දෙක يعني බාලාංශ මන්ති වැඩක් කියලා කියන්න පුළුවන් මෙතනින් බලනකොට ඒක බාලාංශනේ බරපතල වැඩක්. ඒක නෙ කියන්න බෑ. මේකවත් කරගන්න බැරි නම් ඒ තරමටවත් කරගන්න බෑ නම් මේකට යන්න බෑ. මේ කියන தත්ත්වේ මනෝමූල தත්ත්වය කොච්චර දාර්ශනික වශයෙන් තේරුම් ගත්තත් විස්තර කරත් සීල සමාධිය ගන්න බැරි නම් ඒක ඇති වැඩකුත් නෑ. මොන්නම දෙයක්වත් අයිතියක් නැත්තේ නෑ. අඩු ගන්න සදාචාරය පවත්වා ගන්න. නැත්නම් අඩු ගන්න සමාධියක් ඇති කරගන්න බැන්න ඔය දැනුමින් ඇති වැඩකුත් නැහැ. මෙන්න මේ දෙක එකතු වෙනකොට වෙන්නේ මොකද්ද? ආත්‍යන්තර බාහිර කියන සීමාව වැට ගහ ගන්න වැට එnte ente ente ente පුංචි වෙනවා. පුංචි වෙනවා කියලා කියන්නේ ඇතුළත තියෙන දේවල් ගිල දානවා. මේකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්ම නෙවෙයි කියලා ඉස්සෙල්ලා අපි දස දාන වස්තු දීලා දානවා. අබේ දාණය දීලා දානවා. ඊට පස්සේ නීවරණ ධර්ම ටික දීලා දානවා. අන්තිමට දීලා දාන ටික තමයි ආශය අනුශේ ධර්ම ඒක හරි අමාරු මොකද ඒක හරිම වංචනිකයි. අනේ මොනවද මේ අනුසේ ධර්ම ටික හරීම වංචනිකයි. අපි මේක දීලා දානවා කිව්වට කරන්නේම රොක් කරන එකම තමයි. අඩු ගන්න මටයි සමාධිය හරියි. මටයි සීලේ තියෙන්නේ අපේ එකයි නියම සම්‍යක් දෘෂ්ටිය අනිත්‍යව මිත්‍යා දෘෂ්ටිය කියලා අත ගන්නකොටම අවුල කරයි. එතකොටමත් මම ආයේ කුඹලා ඉවරයි. ඒක නිසා එතෙන් දෙනකොට පුළුවන් තරම් ඒ ධර්මතාවයක් අනුව මේ දේ කිරුවොත් සීලය අනිසංස මෙහෙම ලැබෙනවා. සමාධිය රැක්කොත් සමාධියක් මෙහෙම ලැබෙනවා. ඒක මේ භාවයක් මිස ස්වභාවයක් මිස මගේ නෙවෙයි කියන මට්ටමට යන්න නම් සීලෙන් සමාධියෙන් ඇවිල්ලා විපස්සනාට ආවට පස්සේ මේ දෙකක ගැටුමක් දෙකට බෙදීමක් අභ්‍යන්තර බාහිර වශයෙන් දෙකට බෙදීමක් ද්වේතාවය කියලා සඳහන් කරන්නේ ඕක දකින්න තාකල් හිත තියෙන්නේ අර මම දැන් මේ කග්ගවිශාන සූත්‍රයේ කියනවා යහනි කෙනෙක්ගේ අතේ තනි වලල්ලක් තියෙන තාක්කල් කලබල හද දෙන්නේ නැහැ කියලා. වලලු දෙක දාපු ගමන් අත කටේ තමයි. අපේ සාම ගර්වචනසේ කතා කරලා සාමාන්‍ය කරලා තියෙනවා තනියම නම් බ්‍රහ්ම දෙකනම් දේව තුන ගම හතර කොලාලි. අපිට වෙලා තියෙන්නේ තනියමකට පාළුයි. අපිට වෙලා තියෙන්නේ මේ පින් කරලා විශාල සෙනඟක් විශාල පින්කමක්, විශාල පෙරසද්දයක් ගෙජ්ජි හොල්ලන්න පින්කම් අපි පින කියලා කියන්නේ. නමුත් මෙතන අර දීද දීලා දාලා තමන්ගේ සීමාව කොටු කරන කොටු කරගෙන ඇවිල්ලා මේ විවේක බුද්ධියේ කාය විවේක චිත්ත විවේකයට උපදි විවේකයට යනකොට ඒක නතර සෑහෙන පෞරුෂත්වයක් ඕනේ මේකයි මම සටන් කරලා දිනන්නේ කියලා සම්‍යක් දෘෂ්ටියක් ඕනේ. එහෙම නැත්නම් යාට පේන්නේ මම එන්නේ කොටු වෙනවා වගේ. මගේ අදහස් කවුරු ගණන් ගන්නෑ, මාව ප්‍රතික්ෂේප කරනවා, මාව කොන් කරනවා, මම රැහෙන් හැලෙනවා. ඉතින් මම අන්තිමට නිකන් මැරිච්චහම මම මිනිවත් පුච්චන්නේ නැතුව මොකද කුණුවේද? මනෝගහයිද කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මේ සෑයන පෞරුෂත්වයේ සෑයන සීලකින් සෑයන සෞඛ්‍ය සම්පන්න මනසකින් අභීතව කටයුතු කරන යනකොට මේ අධ්‍යත්ත බහිද්දා වෙනසේ බහිද්දාව දීලා දානවා. දීලා දාන දීලා දානට අධ්‍යත්තේ එන්නේ එන්නේ ඇතුළට යනකොට අන්තිමට අධ්‍යත්ත බහිද්දා කියන සීමාව මේ නැති වෙන තැනට යනවා විපස්සනාට යන්නේ ඒ නිසා නිවන නිවීම දේශනාදී අපේ අටුකුරුන් දසාන්නාගේ මතක් කරා බහිද්ධාවේ ඇතුළත සීමාව අජ්ජත්තේ පිටත සීමාවයි. අනෝට එහෙම දෙයක් නැහැ. මගේ කියන එකේ අන්තිමට යනකොට තොගේ කියන එකේ මෙහා පැත්ත කෙලවර තමයි. අතු මහතුමියගේ වැටක යනකො මගේ වැටේ එහා කෙලවර කියන්නේ හතුරගේ වැටේ මෙහා කෙලවර තමයි. ඉතින් ඕක එන්නේ ලං වෙනකොට අපේ දෙන හතුර දෙනවා. ඌ ඊට මල්ලනවා කියලා. බුදුහාමුදුරුවෝ අල්ලගමේ දීලා දාගන්න. ඕක මල වාදයක්. ඔකට ආදායම් වද ගෙවන්නත් ඕන, උතුරු ගන්නත් ඕනේ, ඉදපීජ නැසන්නත් ඕනේ, පරිබෝධ නැසන්නත් ඕනේ. ඒක දීලා දාගන්න හතු අල්ලනවා කියන එක නෙවෙයි, උඹ දීලා දාපන්. එතකොට එන්න පටන් අර ගන්නවා අනාලුලි තමයි. අන්න එතනදී විශේෂයෙන්ම වැදගත්ම තැනක් තමයි ඔය මේ අද දර්ශනයේ ලක් වෙලා තියෙන්නේ කොතනදීද තමන් මේ මම මාගේ මගේ ආත්මය කියන එක අතහැරලා දාලා මේ ඇතුළත පිටත කියන හොඳ නරක කියන හරි වැරදි කියන ભેදය විපස්සනා දෘෂ්ටි කෝණයෙන් බලන්නේ කොතෙන්ද කියන එක දර්ශනයට ඇවිල්ලා දින උතන. ඉතින් දාර්ශනිකෝ පටලවාගෙන ඉන්නවා කියන එකේ පඹ ගාලේ පටලලා තියෙන්නේ මොකද උන්දලට සීලය නැහැ. උන්දලට සමාධියක් නැහැ. හැබැයි බුදුහාමුදුරු කියපිටින් ඉරියව්වල පෙන්වන්න පුළුවන්. වගු ගහලා චක්‍ර ඇඳලා පෙන්වන්න පුළුවන්. ගහනවා කියන්නේ ගිනි විදිහෙන් චක්‍ර ගහනවා. චක්‍ර කාල බලවට එක විනාඩි 5ක් ඉඳගෙන ඉන්න බෑ කඩිගාය. ඒක තැනක සමාධියක් ගන්න බෑ. ඒ වුණාට <clears throat> අර මේ න්‍යාය ක්‍රමයේ මුතු ගැඹුරු ධර්ම කියනවා. ඉතින් අර මම පරිවර්තකව මහසිසාරික පොතේ කියලා තියෙනවා ඒක නෙවෙයි බුද්ධ ධර්ම ඉස්සල්ලාම සීලය සමාදන් වීම සඳහා අවශ්‍ය කරන ශ්‍රද්ධාව තමයි බුද්ධ ධර්ම. ඒ මුල පුළුවන් නම් අරව ඕන වෙලාවක පුළුවන්. ඔය ගැඹුරු සමීකරණ හත් පහකට වැඩක් නෑ. ඕනම තැනක වැඩිච්චාම ශ්‍රද්ධා නැගී කියන තැනකට. ඕනම තැනක වැටුණාට පස්සේ වීර්ය නගා සිටින හැටි දැනගන්නවා. ඕනම තැනක වැටුණාට පස්සේ සතිය නගා හිටවන තැන දැනගන්නවා. ඕනම තැනක වැටුණාට පස්සේ සමාධිය ප්‍රඥා නගා හිටවන තැන දැනගන්නේ. එතකොට එන්නේ එන්නේ එන්නේ අර උපන්‍යාය මේ ධර්මයේ ඕපනයික ගතින් ගිනිලා ගිනිලා ගිනිලා ගැඹුරට යනවා. ගැඹුරට ගිය දා තමයි බුදුන් දකින්නේ. දා තමයි තේරෙන්නේ මොනවාසේ මේ කිසිම යම් සෝපකන්න මොකක්වත් නැතුව අද කුලයෙන් පැවිදි වෙලත් ගැඹුරට ගැඹුරට ගිහිල්ලා උන්වහන්සේ මේ අන්තිම අඩිය ලස්සනට මූල ධර්ම දෙන්නවා. සීල නැති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සුත්තමේ වාදය. චින්තාමේ වාදයෙන් තේරුම් කරලා දීලා තියෙනවා. ඊටත් වැඩි වටිනාකමක් තියෙනවා මෙච්චර මේ ගැඹුරු ධර්මයේ අවුරුදු 2500ක් පැවතුනේ කොහොමද කියන්නේ. මොකද හේතුව අපි එදා ඉඳලම ධර්ම ගෞරවයෙන් කටපාඩම් කරන්න ගියා. තේරුම් අරගන්න ඕනේ ඒ වචන ටික දෙනවා. දෙනවා අද භාවනා කරනකොට අන්නක වචන වල බුදුහාමුදුරේ තේරුම් කරපත්තේ සාරුවඤ්ඤතා ඥානෙ නෙවෙයි අපේ තියෙන මේ වුණු විද්‍යතරංග වල මොළයට තේරෙන පටන් අර ගන්නවා ඒක කාලයට අහු වෙන්නේ මේ ධර්මයේ තියෙන ඇතුළත සාරය. ඒ සාරයට සුදුසුකම් ලබා ගැනීම අපේ ක්‍රමය. අපේ අනුග්‍රහය දෙන්න ඕන අපි සීලානුගායිතෙන් සුතානුගායිතෙන් සාකච්ඡානුගායිතෙන් සමතානුගායිතෙන් දෙන්න. වෙනකොට හරුවචනාංශ ඒකට පෙන්වනවා ඔන්න පුතේ උඹට දැන් තේරෙනවනේ ඔතෙක් කල් තිබුණු කලබෝල නැති වෙනකොට මොකක්ද කියන්නේ කියලා කියනකොට විපස්සනා වැඩේ. ඒ වැටුණත් මේ තේරුම් ගත්තේ මමය මේ දැනුම මගේය එහෙනම් මේකටයි ඇත්තටම ආස්ති කියා ගන්න පුළුවන් කියලා කරද්දොත් ආයෙත් අක්කගොඩේ දාන. කිරි කණයයි ගොම කඳුලයි. කොච්චර කිරි දෙව්වත් ගොම කඳුලක් පැත්තම මොකද වෙන්නේ කිරි කඩේ. නැත්නම් මම මූත්‍රා කඳුලක් කඩන මොකද වෙන්නේ කිරි කඩේට. ඉතින් එතෙන් එනකොට හොඳට මතක තියාගන්න මේක ධර්ම න්‍යායක්. කිසි කෙනෙකුට අයිති නෑ මේ වගේ තියෙන්නේ චිත්ත නියාමයක් ධර්ම නියාමයක් වැඩ කරන්නේ ඒකන සුදුසු වෙන විදිහට මේ ඇති වෙන තමන්ගේ මේ පිරිසිදු සංස්කාරයක් තියෙනවා නම් ඒක බුදුන් බාමුල පිටන අයරෙන් නාමලක් වේ මාමලක් කම් නැහැ කියලා යනවා මිසක් අයිතියට ගන්න බෑ. ඒක හරි අමාරුයි. ඒ සරුවචන සඳහන් අන්න එහෙම අජත්ත බහිද්ධාවසයෙන් මේ දෙකම අතහරින්න පුළුවන් කෙනාට. බ්‍රාහ්මණයයි කියලා කියනවා කියලා හොඳට පෙන්වලා දෙන්න පුළුවන් දෙයක් තමයි කියපු දෙයක් આવොත් ඉස්සල්ලා මේ දෙක වෙන් කළ අඳුර ගන්න මිනිහට විතරයි මේක අතාරින්න පුළුවන්. ඒක තමයි අද මුගව දෙනකොට අමතක වෙලා තියෙන්නේ ඉස්සල්ලා මේ දෙක වෙන් කරන්න අඳුරන්න බැරි නම් ඒ මනුස්සයා මේ කියන්නේ හරක් ගන්න දන්නේ නැත්නම් උට හරක් රකින්න බෑ. පැත්තේ ඉන්න හරක් ගන්න දන්නේ නැත්නම් උට හරක් රකින්න බෑ. ඉස්සල්ලා දැනගන්න ඕනේ මම දැන් මගේ කියාගන්නේ මොනවද? අනුගේ කියාගන්නේ මොනවද? ඒක අපිට ගුරුවරුත් කියලා දෙනවා මේ සංස්කෘතියක් කියලා දෙනවා අම්මලා තාත්තලා කියලා දෙනවා. ඒක හොඳට වෙන් කරගන්න. වෙන විදිහකට කියනවා නම් හැපෙන තැනයි හුස්ම රැල්ලයි දෙක වෙන් කරලා අල්ලගන්න. මේ කියන්නේ හැපෙන තැන මේ කියන්නේ හුස්ම රැල්ල. හුස්ම රැල්ල මේ ඇතුල් වෙන පිට වෙනවා. ඒ ආයෙන ඒක ඒක ආරම්භණේ ලක්ෂණය. ඒකට හැපෙන තැන වම්නාස්පුරේ දකුණුනාස්පුරේ තොල උරද උදරයේද පපුවේද කියන එකත් වෙනස් වෙන එකෙන් තේරෙනවා ඒකත් වෙනස් වෙනවා කියලා. ඔය දෙකවත් වෙන් කරගන්න බැරුව අපිට කවදාකවත් අර ඇතුළේ තියෙන මනෝකෝල දප්පේ යන්න බෑ. ඉතින් මේක තේරුම් ගන්න තු අර්ථයෙන් පටන් ගන්නවා කිව්වොත් කදාකත් වෙන්නේ නැහැ. පැහැදිලිව කියනකොට එමස උම්මත්තක වෙනවා. බොහෝ කලකින් උම්මත්තක වෙනවා. මොකද මේ මේ මිනිසු කරන දේවල් වලට බැනලා මේ පිළිසු මේ මේ පිස්සුගේ කැන්න පටන් ගත්තා. පිස්ස පිළ කිව්වා පිස්ස ගෙන ඉන්න තමයි පිස්ස ලැබෙන්නේ. ඒ ඉස්ලාම් පටන් ගන්නකොට ලෝක සම්මත වශයෙන් මෙන්න බහිද්ධ වස්තු මෙන්න අධ්‍යාත්ම වස්තු. හොඳට වෙන්කනෝට දෙන එක තන්නේ කර බොරුවක් තියෙන්නේ. පරණ ගෙන ආපු සංඥාවකින් තමයි මේ වෙලාවේ. අපිට එහෙම අවශ්‍යතාවයක්වත් නැහැ. එහෙම ඕමනා ඒකේ ඉල්ලීමකුත් නැහැ. ඒක තමයි හිමිට හිමිට හිමිට ඒ අධ්‍යත්ත සීමාවල් අඩු කරන අඩු කරන අඩු කරන ඒ තමයි ඒකාග්‍ර කරනවා කියන්නේ. හිත ඒකාග්‍ර වෙලා එක තැනකට ආවට පස්සේ තේිනවා මේ සීමාවල් ලොකු කරන් ලොකු කරන් නරතු වෙනවා. තේරෙනවද? සීමාවල් ලොකු ප්‍රදේශයක් අල්ලගත්තොත් ලොකු නඩත්තුවක් වෙනවා. ලොකු දේවල් වලට වගේ කියන්න වෙනවා නිදාගන්න තත් ඉන්න වෙන්නේ ගොඩක් කරා. ඒත් කරන්නේ ජීවත් වෙන එක විතරයි. ඔත් ඒක දැනගෙන අඩු කරගන්න අඩු කරගන්න තමයි මේ ලෝකේ වැඩ දේවල් වෙන්නේ අරලා මට කරන්න පුළුවන් හරි මේකයි කියලා දැනගත්තට පස්සේ කාපු දේ දිරවයි නිදා ගන්න පුළුවන් සමාතයක් එන්න පටන් ගන්නවා ඒ නිසා ඉස්සලාම අවශ්‍ය වෙනවා මේක අධ්‍යස්ත මේක බහිද්ධා කියන ටික තමන්ගේ සම්මුතිය හැටියට සීමා කරගන්න අපි දකින්නකොට මේ තමයි දකින්න වස්තුව මේක කටෙන් කරන්න බෑ නහයෙන් කනෙන් කරන්න බෑ නහයෙන් කරන්න බෑ දිවෙන් කරන්න කෙරෙන්නේ ඇහි කියන එක මතක වෙන්න. දැකීමක් සිදු වෙනකොට මේ තමයි වර්ණ රූපේ කියලා කියන්නේ. මේක තමයි ඇහැ. ඇහැ පේනව නෙවෙයි ඒ වෙලාවට. විඥාණයට ලක් කරගන්න. ඒ වගේම ශබ්දයක් අහනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේක සිදු වෙන්නේ ඇහි නෙවෙයි. නහය නෙවෙයි. දිවේ කනේ. ඊට පස්සේ ගඳක් බලනකොට දකින්නකොට අහන දැනනකොට මේක තමයි නාසයේ විශේෂණය වෙලා තියෙනවා. දිව මෙහෙමයි කියලා අඩු ගානේ මේ ඇහ කන දිව නාසයේ වැඩ කරනකොට මේ ඒ ඉන්ද්‍රියන් වෙනකොට දැනගන්න පුළුවන් දත් එකක් අඩුවන. දැන් මේ වෙන්නේ ඇහි මේ වෙන්නේ කන. ඉතින් ඒක තමයි මම අර හැම වෙලාවෙම කියන්නේ හොඳ ලස්සන දෙයක් දකින්නකොට කට නිකම්ම ඇරෙනවා. කතාවකට කටෙන් බලන්නේ ඒ තරමටම දකින්න දෙයට වශයෙන්. කටත් අරගෙන බලන්න. බලන්නේ ඇහි විතරයි. අන්නේ ඉතින් ඉස්සලා වර්ණ රූපේ දැකලා ඊකට මේ ඇහැ කියන කතාවට අල්ලගන්න පුළුවන් යෝග ජීවිතය ඉතාම වර්ණකරන. අපි මේ බලනවා කියනකොට අපේ හිත දුවන්නේ වර්ණ රූපේ වර්ණ හැඩ සටහන් වලටනේ. ඒක දැකලා ඒක දිගට පවතිනවා නම් දැන් මේ වැඩේ සිද්ධ වෙන්නේ එතනද මේ ඇහි දෘෂ්ටි ප්‍රතාණයද කියන තැනම. දැනගෙන ඇතුළට ගන්න පුළුවන් නම් අර මෙතනින්ද මෙතන ගන්න එකේ යෝග ජීවිතය ඉතාම වැදගත් තමයි දකින්න රූපයක් රූපයක් කියලා මෙනෙහි කරපු එක නා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන තැනට එන්න පුළුවන් නම් උදට මේ සීබුද්ධියේ අර ලොකු මේ පිළිසිදුවක් ඇති වෙනවා. අහන කටහඬ සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරපු එකන අහනවා අහනවා කියන තැනට එන්න පුළුවන් නම් යෝගීති වෙනවා. ඊට පස්සේ එකක් තියෙනවා අහනවා කියන එක ඇහෙනවා කියන දැනට හරවන්න. ඇහෙන ස්වභාවය, ඇහෙන භාවය ස්වභාවයට යනකොට එයාටත් ඇහෙන්නේ ඔය බයක් තමයි මෙයාටත් ඇහෙන්නේ ඔය විදිහට තමයි මට ඇහෙන්නේත් ඔය විදිහට මට පේන්නේත් ඔය විදිහ තමයි ගඳ බලන්නේත් ඔය විදිහ තමයි රස බලන්නේත් ඔය ඔක්කොගම කියන මේ ආයතන හයේ එකම ඒකාකාරී ක්‍රමයකට මේ වැඩ කරන්නේ ආනේ දෙන්නේ තමයි මේ වස්තුවෙන් අපි නිදහස් වෙන්නේ ඒක තමයි මේ ඇහැ නඩත්තුවෙන් අපි නිදහස් වෙන්නේ ඒක බහවල ලකුණු විතරයි ඉතුරු වෙන්නේ එතෙන් එනකොට අර ඇතුළත පිටට හොඳ නරක ආදි වශයෙන් තියෙන මේ තේරුම් බේරුම් එහෙම නැත්නම් මේ සංඥා තියෙනවා වැඩන්නේ ඒක නිතර ලොකු වටිනාකමක් නැහැ. අපි නිකන් ඉන්නවා කියන දැනට ජීවත් වෙනවා කියන දැනට යමක් වෙනවා නඩෝ වෙනවා මම බලන් ඉන්නවා. අන්න ඒක තමයි විපස්සනා කියන්නේ. ඒ නිසා මෙතන මේ ධම්මගත ගාථාවේ සාමාන්‍යයෙන් කර්මිකා කර්මඵල විස්තර කළ දෙන්නා වාක්‍ය මොකද ඒ ගාථා හැදෙන්නේ. නමුත් එකම ගාථාවක්ව සර්වඥාචාර ගැඹුරු පෙන්වන්න නැතුව නෑ. නැත්නම් සාමාන්‍ය කෙනෙකුට බබාලාට තේරෙන්නේ නැහැ. නිසා බබාලාට සුරංගනා කතාවල් දිගේ ඉන්න හදනවා. සුරංගනා කතා ඕනේ. සුරංගනා කතාන් ගෙනියලා ගැඹුරට යන ප්‍රමාණය තමයි දිනු කරව භාවනා හැටියට තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක මේ අජත්ත බහිද්දා කියන එක ඒ ළඟදිත් මම දැක්ක ආටිකල් එකක් මේ උපනිෂද් ධර්ම වලට ඕක ගත්තට පස්සේ ඒක අද්වෛත වේදාන්ත කියලා එකක් හදාගෙන ඉනවා. දෙකක් නෑ මේ ලෝකේ කියලා. දෙකක් තියෙන තාක්කල් බොළඳයි කියලා. හරි වැරදි හොඳ නරක තියෙනකම් බලන්න. අද්වෛතයට ගියාට පස්සේ තමයි මිනිස්සෙක් ඔය තෘෂ්ණාවත් අවිද්‍යාවත් අතර ඇතුළත ප්‍රශ්නට යන්න පටන් ගන්නවා. තෘෂ්ණාව එළියට ගිය ගමන් අද්දත් බහිද්ද බේද තියෙනවා. පිටට ඇතුළත UNP ශ්‍රී ලංකා ආරම්මණම් ඔක්කොම තියෙනවා. මේ ඇතුළත ගියාට පස්සේ ඉතින් ඒකට අද්වෛත වේදාන්තයයි අපේ සර්වඥාන්සේ පෙන්වන දෙය අතර වෙනසක් තියෙනවා කියන්නේ ඒ ආටිකල් එකේ තියෙන උගතේ. නමුත් ඒක බලන්න යනකොට පේන්නේ ඒගොල්ලොත් Hindu ශාස්ත්‍රයක ඔය දෙකක් නැහැ කියන එක ගත්තේ බුදුජානනාංශේ පහනකට පස්සේ. ඒක තිබුණ එකට අලුත් වෙලියා කරලා හැබැයි ඒක ලස්සනට කියලා දෙනවා බුද්ධහමත වෙන්නේ. අද්වෛත වේදාන්තෙට ගියාට පස්සේ ඔය අපි කියන කර්ණ අපිට වැඩි හොඳ ලස්සන සංස්කෘත භාෂාවෙන් කියලා දෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් බාරගන්නේ මේ තේරවාදයේ මොකද හේතුව මේ ඉදිරිපත් කරන්නේ ඒගොල්ලෝ Hindu ආගමේ දිනුවක් විදියට. නමුත් ඒක මානවයාගේ දිනුවක් අරුවත්න්සේ පහළුණාට පස්සේ එකතු කරපු මේ අලුත් අදහස දැන් හැම ආගමකම ගිහිල්ලා තියෙනවා විපස්සනාවක් නමුත් ඒක ඒ පැත්තට පේන්න තියෙන බඩ් කෙරුවා වගේ පිටින් ගෙනල්ලා බඩ් කරලා ගහපු හදක් එකක් වගේ තේරවාදයේ කිසි බඩ් එකක් නැහැ තේරවාදයේ මේක තමයි අපේ මුලින්ම පැවිදිච්ච අනන්‍යතාව. ඒක මම දන්නේ මේ මම මේ කියන්න හදන දෙමලේ තේරෙනවද නැත්නම් අදාළ වෙනවද කියලා බලන්න. මේ මෙල්බන් කට්ටියට ඇහෙනවද දන්නේ නැහැ කතා කරනවා විතරයි මම. ඇහෙනවද? හොඳයි හොඳයි. මේ ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් ඉදිරිපත් කරගන්න මේ පැත්තෙත් මම ආරාධනා කරනවා තියෙනවා නම් මොනවාරි මම මේ ප්‍රකාශ කරපු ධර්ම මත හෝ තම තමන්ගේ භාවනා මත හෝ වෙන මොනවාරි ප්‍රශ්නක් තියෙනවා නම් ඉදිරිපත් කරලා ධර්ම සාකච්ඡාවට විවෘත ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. හොඳයි අපි සම්බන්ධ වෙනවා නැවතත් හොඳයි. අධ්‍යාත්ම බහිද්ධාවා කියන එකේ කියන තැන එතන නතර නොවි ඒක මන් ළඟට ගෙනීම තමයි එතන කරන්නේ. ඔය ඒක ළඟනේ ඒක දිගේ ආපහු වෙනවා මිසක එළියට යන්න දෙන්නේ. විද්‍යාව කියලා කියන්නේ එළියට යන්නේ. ආර්ථික විද්‍යාව කියන්නේ එළියට යන්නේ. දේශපාලන කියන්නේ එළියට යන්නේ. සමාජ විද්‍යාව කියන්නේ එළියට යන්නේ. අපි තේරුම් ගන්න මෙතන තමයි අපි හම්බ වෙන තැන. එතන මනුස්සය සාමාන්‍ය මිනිහා පව් කරලා නැහැ, පින් කරලත් නැහැ. අපි තේරුම් අරගන්න එතනින් එළියට ගිහිල්ලා කවදාකවත් ඉවරයක් කරන්න පුළුවන් වැඩක් නෑ. ඒක විද්‍යාව දැන් හොඳටම තේරුම් ගන්න තියෙනවා. දැන් ওই පන්තිකාමරවලින් විද්‍යාඥයෝ තමයි දන්නේ නැති. ඉහළ විද්‍යාඥයෝ දන්නවා අල්ලගත්ත කොට වැරදි කියලා. නමුත් හිතපු තැන කෙලහිලා නෑ. ඒගොල්ලෝ දන්නවා දැන් පිටේ අනේක වැරදි කියන එක දන්නවා. දැන් ඇතුළට එනවා. ඇතුළට වෙනකොට ඒක ආගමික වෙනවා. ආධ්‍යාත්මික වෙනවා. විද්‍යාව වෙන්න බෑ කියනවා. විද්‍යාව කියනවා තේරුම් පාවිච්චි කරනවා. ඒ විද්‍යාව තමයි ඇතුළට එන්න නම් දකින අහන හැම දෙයකින්ම තමයි ඇතුළට නැමෙන ගතිය. ඇතුළට නැමෙන ගතිය වැඩි කිරීමටයි සරුවත්නන්ද දේශනා කළේ රූප, ශබ්ද, අන දිවනාසය, කය මන කියන එකේ අන්තිම නන්නත්තර නොකපන දහබදව පත්ත බඳුරු උපකරණය තමයි ඇහැ. ඒ වැඩේම එළියට යන්නේ. ඒක තුලින් එළියට පයින් එකයි වැඩි. දුමාකාර ශක්තියක් අපි නාස්ති වෙනවා. ඒක දෙක වගේ. අපි වැවුවට පස්සේ හිතෙන් යනවා. හිතෙන් ගියාට රූප ගන්න දිනුව නතර වෙනවනේ. ඊට පස්සේ උන්වහන්සේ දන්නවා ඊගාවට අපිව නන්නත්තර කරන මත් කරන දේ තමයි කන. ඒක කන වහන්න බෑ ලෝකෙ ඉන්න එකම නතර. එකයි කරන්න පුළුවන් නිසද්ද දැනකට යන්න පුළුවන්. ඊගාවට තමයි නාසයයි දිවයි කයයි. ඊට පස්සේ නාසයේ දිවේ එච්චරම හිතුවක්කාරය වෙන්නේ නෙවෙයි. හැබැයි ඊගාට නාසයයි කටයි. කට ටිකක් තියෙනවා. ඒක දෙකක් වැඩ කරනවා. කනවයි කතා කරනවා. දෙකක් කරන නිසා හැම වෙලාවෙම අනාගතයි. නාසය හුඟක් අඩු වැඩ කරනවා. නාසය හුඟක් ත්‍රිසුණුගේ හරියම විශේෂිතයි. ඒක අපි ඉව කියන එක තියෙන්නේ. අපේ මනුෂ්‍යයාගේ ප්‍රධාන වෙලා තියෙන්නේ ඇහි කන දෙක. අපි ඇහෙන් කනින් තමයි බලන්නේ. ඉතින් අර මේ ත්‍රිසුණුගේ නාසය හරි විශේෂණ වෙලා තියෙනවා. දිවෙන් රස බැලිල්ල තියෙනවා. සත්යෙන් ගෙම දිවෙන්මයි ගන්න ඔක්කොම. නිතරම යනකොට කබරයෙන් බලන හැම වෙලාවෙම දිව පොළවේ තියෙච්චා තමයි යන්නේ. ඒ ස්පර්ශකේ තියෙන දිවේ. ඒක එක සත්‍ය පරිණාමය ඇති. මේක ගියාට පස්සේ කය තමයි අන්තිම මැද්දා. ඕන පැත්තකට කීකර කරන්න පුළුවන් දේ තමයි කය. ඉතින් බුදුන් කිව්වා අරහතර වහලා පුළුවන් නම් කයට අවධානය යොමු කරගෙන ඉන්න. ඉන්නකොට අසුභ භානාදි කියනවා ඒ සලෝම නකාගන්න අදෝගේ උද්දං අද පාදතල අතෝ කේසමත්තක සචපරියන්ත. පාතලේ ස්මුතුදෙන් යට පාතලේ මුඩ සම සීමා කරගෙන තියෙන නියම් කිසි ප්‍රදේශයක් ආන ඕක තමයි අපි ගන්නෙ ඍතිස් කොණේ. ඊට පස්සේ අන්න ඒ සීමාවට ගන්න ඇද්දක වාගෙන මම දැන් මෙතන. එතකොට මේ කය විතරයි සීමා වෙන්නේ. ඉතින් මේ මනස අනිවාර්යයෙන්ම දුරදුර තෑගි දීලා තියෙන්න eBay. වස්තු පිළිබඳ අදහස తాවකාලිකව අතහැරලා තියෙන්න eBay. ඊයේ හෙට කියන සංකල්ප අතහැරලා තියෙන්න eBay. මේ ඉතරහින් මිනිහා මම කියලා ඒව අතහැරලා තියෙන්න eBay. මාත් එක්ක මම යාළුවෙක්වත් eBay. අමාරුම දේ තමයි ඒක. මොන්නම තාලකින්වත් ඔය මනුස්සයා ලෝක කරුණාව ගැන කතා කරාට තමන් මේක බුදුමාකාර ද්වේෂයෙන් ගත කරා. ඒ නිසා මේක මෙතෙන්ට ආවට පස්සේ කටුගේ තිබ්බා. මේ ඇඟත් එක බුදුමාකාර තරහක් අපේ තියෙන්නේ. ඉන්නම කැමති නැහැ. මේකත් එක්ක ඉඳ වුණොත් ඒක මේ හිරගෙදරක දැම්මා. නමුත් මෙතනයිත්‍රි නොකර, Tamanටමයිත්‍රි නොකර මේ අල්ලපු ගෙදෙට්ට හෝ Tamanගේ ගෑනටමයිත්‍රි කරනවා කියලා කෙනෙක් සාමාන්‍ය වචන කියන කුණු හරපයක් විතරයි. ඉස්ලාම් බුදුන්සේ කව වෙනවනම් ඔබ උඹටමයිත්‍රි කරපන්. ඕකත් මිනිස්සේ, ඕකත් ආත්මයක්. දැන් ජීවිතයකදී ආත්මය කියන වචනේ කැතනකෝ භාවිත කරනවා ගන්න. පුතේ. ඉස්සල්ලාම මම දැන් මෙතන ගත්තට පස්සේ අපි ඉස්සල්ලාම කය කියන ලොකු රාමුවට හිත දාගන්න මේකෙන් හිත එළියට ගියන පිට ගියයි කියලා කියන්නේ. හිත පිට කියන්නේ. ඒක ඊට පස්සේ මොකද කියන්නේ? මෙහෙම ඉඳගෙන බලාගෙන ඉන්නකොට පේන යටි කය ඉතර වැඩ කොටසක් තමයි උඩු කය. ඒකට යටි කයත් බාහිර කරන්න කියන උඩු කය විතරක් මම කියන්නේ. සීමාව ගන්න කෙනෙකුට. ඊට පස්සේ උඩුකය තියාගෙන ගමන් බලන්න කියන හුස්ම රැල්ලන් තුමි නැගෙන වැඩිනේ. ඒක සිද්ධ වෙන ප්‍රකටම තැන විතරක් අල්ලගෙන ඒක මම කියාගන්න. ඒක අභ්‍යන්තර කියාගන්න වෙනවා. එයින් ශරීරයට හිත කියන ඒත් පිට ගිය කියන්නේ වෙනවා. එවනේ අපි භාවනා පටන් ගන්නකොට කියන්නේ උඩුකයට ගන්න. උඩුකයට අරගෙන හොඳට බලනකොට තමයි තේරෙනවා එක තැනක් කොපිට වෙනවා. එක තැනක් වැඩිපුර පණිවිඩ එවනවා. සංනිවේදනය වෙනවා. උඩුකය කියන්නේ. ඉඳගෙන ඉනකොට උඩුකය. ඒක නෙවෙයි එතෙන් හිත දැම්මට පස්සේ අන්න අර කය කියන එකත් බාහිරේ හැපෙන තැන විතරයි අභ්‍යන්තරය කියලා ගන්න. එතනින් හිත පිට ගියොත් පිට ගියයි. මේ විදිහට ඔය ඉඳගන්න කොට පළවෙනි විනාඩි 3-4 තුල ඕකයි ඒක සෙල්ලම තියෙන භාවනා සෙල්ලම තියෙන ඕතන වෙන මොනවාක්වත් ඔය ගැඹුරු මොකක්වත් නැහැ. ඉඳගන්න ඉඳගන්න ඕන තැනක තමයි දන්නවනම් මේ ඉරියව්ව සම්මත කරගත්තා. වාඩි වෙලා ඇහැල හිත දාලා බලන කොහෙද වැඩියෙන්ම මේ පෙරහැර බලන්න නටනට යන පෙරහැරේ බලන්න ඉඳගන්න මම ඉඳගන්න හොඳ කොතනද? ආසනේ දෙන්නුන කොතනද කියලා. උන්නෝක තේරුම් ගන්න පුළුවන් නම් සක්මනේදී ඔහු උනාට පරියන්කේදී යටි කය. පරියන්කේදී අපි හිතනනේ දෙපායට. අයගේ එතන. යනකොට එනකොට කනකොට බොනකොට දොරාන්නකොට අතේ. අඳුමක් අඳිනකොට ඒ කෙරෙන දේ බලනකොට ඇහි අහනකොට කනේ අන්න ඒ දෙයට හරියට ටෝච් එක ගහගන්න පුළුවන් නම් දැන් මේ වැඩ කරන්නේ මෙතනයි වැඩ වැඩ කෑල යන්නේ මෙතනයි කියලා එතෙන් ටෝච් එක ගහන්න පුළුවන් නම් උන්දර කවදාකවත් මම හිතන්නේ ආත්ම හතක් කියන්නේ. ආත්ම හතක් ගන්න ඕනේ. එහෙම නැතුව මෙතන බලනකම මෙහෙනම් හිත තියෙන අර මහතෝනාගේ වගේ ප්‍රතිතිකල කතාවට මම ඒක හරිගම දෙකේ මහතෝනාගේ කතාව කියනවා. බෙල්ල අනිත් පැත්ත අරලා තියෙනවා. ඉතින් මේ ඉස්සරහට යනකොට මේ ඔළුව මේ පැත්තට තියෙන වලස් ඔළුවක්තු මනස එන වගේ පේනවා. ඉතින් දකින්න එක බය වෙනවා. හැම මිනිහෙක්ම ඍතිකල මහතෝන කෙනෙක් තමයි. හැම එකම කරන්නේ මොකද්ද? හිත කොහෙද? ඒක තමයි දේශපාලනේ තියෙන. ඒක තමයි ආර්ථිකයේ තියෙන. ඒක තමයි මේ සමාජ විද්‍යාව තියෙන. මෙහෙම වුණාට පස්සේ මතක කාය වන්දනාවක්වත් ඕනේ මේක අභ්‍යන්තර නැන හැම වෙලාවෙදී මේක නන්නතර වෙන්න හදන්නේ දැනගන්න එකලස කොතනද තියෙන්නේ. මේක බලනවා. එහෙනම් මෙතන වැඩේ යනවා. අහනවා. එහෙනම් එතන. ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නවා මේකයි. ඒක නිසා ඒක හිමීට මීට කොටු කරන කොටු කරන හරියට එකලස් කරගන්නකොට ඒක ලොකු ගන්න කියන්නේ කොළබතකට දැමුව ගිනිගත් යවටක් තියෙනවා. අර හෙන්න ටැංකිය කර කොළවල ගහලා තියෙන්නේ. උඩ ගිනියම් වෙච්ච හොඳ යකඩ මුඩියක් දැම්මොත් අඬ අඬයි තියෙන්නේ. උකුත් නෑ කාගෙන බයිනවා කතා දෙකක් නෑ. එතන රත්චුපීගේ බටර් කපුවා වගේ කාගෙන ගාවදම දැන් මෙන්න මෙතන වැඩේ යන්නේ. එතකොට එයා දන්නවා මේ රාජ්‍යත්තේ මේන් පිට කය වුණත් බහිද්දා. මේ අනබන මෙතන ඉනකොට ඇහැට ගියත් බහිද්දා. නාසයේ මේ මේ ගඳ බලන එකට ගියත් බහිද්දා. ආන්දේ මෙහිටියත් ගඳ බන්නේ කියත් බහිතා. දිවට රස වලන්න කතා කරන කියත් බහිතා. ඉතින් ඒක අපරාධයක් නෙවෙයි. ඒක බහිතාට යනවා කියන එක අපරාධයක් නෙවෙයි. දැනගන්න. එතෙන් දැනගැනීමේ ශක්තිය තමයි සතිය. නැත්නම් කාරකප්පමාදේ කියලා කියන්නේ කාරපකප්පමාදේ කියලා කියන්නේ ඒකෝට හිතලා ඉත වෙලා ආය අපෙන් දෙනවා. උන්නෝම දිගට ඉන්නකොට ඉන්නකොට සතිය සමාධිය වැඩනකොට පස්සේ තේිනවා මෙතන අල්ලගත්තා නම් ඕකම තමයි කණෙත් වෙන්නේ. ඕකම තමයි දිගෙත් වෙන්නේ. ඕක තමයි ඔක්කොටම අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරදයි කියන අන්න ඒ ඥාන ක්‍රමයට ළඟ ඉන්න අනික් මනුස්සයෙක්ට වෙන්නේ ඕක කරනවා. ආබෞද්ධයෙක් වෙන්න පුළුවන්. පිරිසෙනෙකුත් වෙන්නේ ඕකයි කියලා අර තමන් ප්‍රත්‍යක්ෂ වශයෙන් ගත්ත අර ඇල්පෙනිටි තුඩක් කරන් වෙන දැනුම සෑම තැනම පතුරවන්න පුළුවන්. ඒක සබත්නසේ කිව්වා මේ රෝහිතස්සට මේක ඇවිදලා ඉවර කරන්න බෑ මේ ලෝකේ. හැබැයි ලෝකේ සම්පූර්ණ දැනගන්න තුන නිවන් දාන්නත් බෑ කියලා. පම්බ්‍රන්සයක් වෙනවා කරන්නේ. ඇවිදලා ඉවර කරන්නත් බෑ. ඉවර කරන්නේ නැතුව ලෝකේ දැකගෙන නැතුව නිවන් දකින්නත් බෑ. ඒ නිසා උන්වහන්සේ කිව්වා එකක් අල්ලන්නේ ඒක ඔක්කොම දැනගන්න. එතකොට ලෝකෙම දැනගන්න. ආනාපානේ 10 11 වෙනි 11 ආකාරයට ආනාපානේ දන්නවනම් මුළු ලෝකෙම දැනගන්න. ඉතින් අපි හිතනවා නම් මේ ආනාපානේ දැනගන්න කියලා ත්‍රිපිටකේ දැනගන්න ඕනේ. ආනාපානේ දැනගන්න කියලා මෙච්චර මේ කෝසු උතල් කාල 7යි 7යි යෝනයි කියලා. ඒ කියන්නේ නොකෙන වැඩකමක් කියලා හිතාගන්න. ආනාපානේ කියන්නේ ආනාපාන සතිය නැතුවට හැම කෙනාම ආනාපානේ කරනවා. ඒ කරන ආනාපානෙ තේන්න පුළුවන් හැම පැතිකටම බලන්න. පැතිකට බලනකොට අනිවාර්යයෙන්ම මල් මාලයකට මල් එකතු කරනවා වගේ ওই ගැඹුරු සමීකරණ සූත්‍ර නැති වුණාට වැඩේ. ඒක ඊට පස්සේ අනෙකුත් උපකරණ ජය. ඒක නිසා අර පටන් ගන්නව විනාඩි දෙකේ. අරියංගෙට ගිහිල්ලා පටන් ගන්න විනාඩි දෙකේදී වෙන එකලස මේ භාවනාදී කරන්න තියෙන විශාල කෙලස්කන්ධ උදැල්ලෙන් ඇදලා අරකට දානවා. මේක කරපස්සේ පං හැන්දෙන් තමයි සුද්ධ කරන්නේ. හැබැයි ඉඳ ගන්නකොට උදැල්ලෙන් අත්තරන් ඒවා තියාගෙන කංගල්ලෙන් අයින් කරන්න ගියාට දෙන්නේ ඒක වෙන්නේ නිසා ගතකට අරපො ගස මුල පෑදුමෙන් දැයි ආනායිය පානාඩ හැරෙන් දැයි වැඩේ පටන් ගන්නකොට තේරෙන මේක කොච්චරක් ඒ මූලික වැඩ ටිකට ගෞරව කරනවාද ඒ සලකනකොට අර කංගල්ලෙන් කරන්න දෙන්නේ කරතයි කලේ තියෙන ගහේ කැටයන් කොටන්න බෑ අහගෙන අල්ලා දිවි සුද්ධ කරලා බොරදම් ගහලා ලෑලි කපලා ලීමඩුවට ගෙනල්ලා ඉරලා ඇඳලා කපලා වඩුව පිට කරාට පස්සේ කැටේන. ඉතින් අපි වන්නරෝ අනේ වඩුවට දැන්නේ අපි කැටයන් දන්නේ නැහැ නේද? කැටයන් නෙවෙයි උඹ ගිහිල්ලා වේකටු වෙනගන්න නැතුව කැලේට යන හැටි දැනගන්න ඉස්සෙල්ලා ඒකයි වඩුවනේ. එතනින්ද එන කොටයි තියෙන්නේ. ඒ නිසා අපි උඹ අර මූල ධර්ම වලට ඉස්සෙල්ලෙත් එක්ක නම් මේ මුල් ටික දේවල් අමතක කරනවා. එතනදී අර සාමාන්‍ය මතක ආධ්‍යාත්මික යාවිද දෙවේවි දැන් අපිට විදර්ශනා දැක්කේ බාර කරලා අපි පොඩ්ඩක් කතා කරමු අර ආනන්දේ භාවනා සූත්‍රයෙන් මතක් කරලා මේ අර පාරාසරිය කියන රහස්මණයට මේ ඇහෙන් දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන්ගෙන් නිදීම කියන එක ඇස් වහගෙන හිටියට කන් අහගෙන නිදෙන්නේ නැහැ මෙතනදී අපිට ඇහැ පිළිබඳ නිකන් අපි ආධ්‍යාත්මික ආයතන පිළිබඳ ලොකු දර්ශනයක් තුළින් තමයි ඒවා මිදෙන්නේ. එතකොට අපිට මේ ඇහෙන් මිදීම, රූපයෙන් මිදීම අපි කියන එක අපි කොහොමද මෙතන දර්ශනයකින් බැලුවොත්, විදර්ශනා පැත්තෙන් බැලුවොත් අපි කොහොමද මේ ඇහෙන් මිදෙන්න කියන එක අපි සාර්ථක කරගන්නේ නුවණක් වශයෙන් අපි මාර්ගය වශයෙන් ගත්තොත් අපිට මෙහෙම අපේ යන දැන් අපි මේ මෙරකම් කරන යන වැඩේ ක්‍රමයේ තුලින්ම විසඳෙන්නේ මේමය. අපි ඉස්ලාම් තේරුම් අර ගන්නවා මුලදී බෑ අපිට ඇහැ තේරුම් අරගෙන අපි කයින් පටන් ගන්නවා. කායන පසනාව පටන් ගන්නවා. කායන පසන පටන් ගන්න කායන පසනාවෙත් මුළු කයම ගන්නෑ. හුස්ම වදින තැන විතර ගන්න. දෙද්දේ හැකින තැන ගන්න නැත්නම් ඇවිදිනවනම් කය විතරයි ඒ වෙලාවට කය කියලා ගන්න එච්චරයි. ඒක ධර්ම පරියන්කට අපි සීමා කරනවා. සක්මනේ පරියන්කෙන් නම් අපි පරියන්කේ ආනාපානට දානවා. දැන් ওই ප්‍රශ්න නෙමෙයි අපි මේ කතා කරන්නේ. ආනාපාන කරගෙන ඉන්නවා ඉතින් අපිට පේන්න පටන් ගන්නවා ශබ්ද වේදනා හිතවිලි වල වාතය මේක නිකන් කටකෝලස්සේ අන්ධකාරයේ වැස්සේ සර්පයෝ ඉන්න කැලයක් අතේ දික්කනවා වගේනේ. ඉතින් ඉතින් නේනෝ අපි තුමු පොර කාල පොර කාල පොර කාල වෙලාවක විනාඩියක් දෙකක් ආනාපාන ඉන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒකට එයාට දන්නවා දැන් ඉතින් මේ කටකෝල් මැද නමුත් ආනාපානේ අතර ගත්ත කෙවිතක් හැරමිටියක් බිම දාලා කෙවිතත් ඇදගෙනමයි යන්නේ. මිනිහා කැලේ ගැටින් ගියාට කෙවිත අතාරින්නේ නැහැ. හැරමිටි අතාරින්න නැතුව යනවායි කියලා. අන්න ඒක සන්තෝෂයක් වෙනවා. ටිකකට පුළුවන් වේදනාව හිතින් ශබ්ද බේරගෙන යන්න. ආ මේක පුරුදු කරන පුරුදු කරන යනකොට එහෙනම් ආනාපානෙ වැඩි වැඩියෙන් විතර බැලුවේ නැත්නම් ආනාපානෙ ඇතුළට එබිලා හොඳට විතර බැලුවේ නැත්නම් අර වේදනාව හිතින් ශබ්ද නිතර බාධා කරනවා. ඒ කියන්නේ ආනාපානෙ විතර හොඳට බලන්න කියලා වෙලාව. ඒක කරන්නේ ආනාපාන තව ලං කරලා අරවා පුළුවන් තරම් අරවා වෙන බලපෑම අඩු කරනවා. අනුමනේ ආස්වාදි කොහොමද? ප්‍රසවාදි කොහොමද? ආස්වාදි බලපෑම කොහොමද? ඔක්කොම බල බල ඉනකොට අර බාහිර අවුල ටිකක් ඉතින් තද බල බලපෑම අඩු වෙනවා. එහෙම ගියාට පස්සේ ඒ පුද්ගලයාට ආනාපානෙම දැන් තියන්න පුළුවන් කියලා විශ්වාසයක් එනවනේ. හැම පරියන්කෙම නෙවෙයි. පරිමර එනකොට යාට එනව තත්ත්වයක් මේ ආනාපානෙ ඉඳද්දී මම මේ එන කය වේදනා මෙනෙහි කළ යුතුද නැද්ද? පොඩි පොඩි හිතුම් දෙනවා මෙනෙහි කළ යුතුද නැද්ද? පරිමර ශබ්ද ඇහෙනවා මෙනෙහි කළ යුතුද නැද්ද? ඒක උපදෙස් තුනක් දෙනකොට එනේන හිතවිල්ල මෙනෙහි කරපන් එනේන ශබ්ද මෙනෙහි කරපන් එනේන වේදනා මෙනෙහි කරපන් කිව්වොත් ආනාපාන දිහාට යන්න වෙලාවක් ඉන්නේ නැහැ එකක්වත් මෙනෙහි කරන්න එපයි කිව්වොත් ඒක ඒ හරියන්නේ නැහැ එයාට කියන්න වෙනවා යම් තැනක ආනාපාන සංඥාට වැඩිය අඩුවෙන් තියෙනවා නම් වේදනාව ගණන් ගන්න එපා. ආනාපාන සංඥාට වැඩිය අඩුවෙන් තියෙනවා නම් සද්දේ ආනාපාන කඩාවිලා නැත්තම් ගණන් ගන්න එපා. ආනාපාන සංඥාට වැඩිය අඩුවෙන් නම් තියෙන හිතවිලි බලපෑම ගණන් ගන්න එපා. නමුත් මම වේදනාව ගත්තත් ඔහු ඔහොමම ඇවිල්ලා ඔයා ඉස්සිලා එනවනේ වෙලා කයිලා ආනාපානත් එක්ක තදමාරු කරනවනේ. තදමාරු කරනකොට පිනුදු ඡන්ද දීපම ආනාපාන. මෙයා පෙරළුවොත් විතරක්. ආනාපාන යට කරගෙන ආවොත් විතරක් වේදනාව මෙනෙහි කරනවා. ශබ්ද මෙනෙහි කරපා. ඕක කියලා දෙන්න හරියම කමටහන් සුද්ධ කරනකන් ඔතනදී. ඕක තේරුම් අරගන්න හුඟව දෙන තේරුම් ගන්න හැමදාමත් අහනවා. අනාගතනට සද්දයක් આવත් මොකද කරන්නේ? සද්දයක් අහන විස්තර කරගෙන වේදනාවක් ආවම මොකද කරන්නේ? හිතවිල්ල කපම වෙන එක. ඒත් මොන් ධර්ම එකක්. අපි හිත මේක පැනලා තේරුම් ගත්ත කෙනෙක් කිය. තේරුම් ගත්තට පස්සේ යාට තේරෙනවා ගුරුවරයා කියලා දෙනවා උඹ කිසියම් බාධාවකින් තොරව ආනාපානෙ මෙනෙහි කරන විදිහට වැඩි වටිනවා සද්ද තියෙද්දි ආනාපානෙ මෙනෙහි කරන්නේ. බාධා තියෙද්දි ඒක ඒක දරන්න පුළුවන් නම් ආනාපාන ඡන්දේ විලපලයි. වේදනාව දරන්න පුළුවන් නම් මෙනෙහි කරන්නවක්වත් වේදනාවට තනක් දෙන්න එපා. ආනපානෙම බලන්න. සද්දත් දරන්න පුළුවන්. සද්ද නැත්තන කොහොමද තමයි මේ රට රාජ්‍ය ගෙවන්නේ ඉන්නේ කැලේට. ආවම මේ සද්ද. ඒක කියනවා විපස්සනා කරන්න. අන්න ඔතෙන් දැනගන්න කිව්වෝ හිතට රූප පේනවා කියලා. අර කියන දෝෂය රූප පේනවා. රූප පේන වෙලාවේදී දැන් මේ බාහන බාහන යම් ප්‍රමාණයක් ගියාට පස්සේ අන්න අම්මව පේනවා නැත්නම් යකෙක් පේනවා මොනවා හරි පේනවා කියලා. ආවෙන්ද හින පේනවාගේ පේන. පේන කොටත් එයා ඉතින් සමහරේ තමයි මේ දේවතා නිමිත්තක් වෙන්න ඇති ඉස්තු ශෝකයක් වෙන්න ඇති කියලා ඔය හීන තෝරන්න හදනවා. මේ හීන තෝරන්න ඔය සෙල්ලම් ඇස්සේ ආනාපානේ කරන්න පුළුවන්. මේ අර රූප වලට උඹ ඡන්ද දෙන්නවා. ඔබ කනක්වත් දෙන්න බෑ. ඒව එන්නේ යන්න හේතුවක් ඇති. කර්ම දෝෂයක් ඇති. පුළුවන් නම් ආනාපාන හේතු කරගෙන හේතු කරගෙන රූපයට හේතු නොවි යන්න අපි අර රූපයෙන් එන බලපෑම හරිද දැක් කරගන්න නැති පිළිදෙන. ඒක තමයි උදන් කියන්නේ. ඒක ඈ සමාධිය. සමාධිය කියන්නේ ආනාපානෙම උල් කරගෙන පුළුවන් තරම් ආනාපානෙ 11 පාත්ත දකින්න නම් ආනාපානෙ අප්‍රිය රූපේ ප්‍රියයි කියන පැත්ත අපි දකින්න බෑ බලන්න. උදාන හිණක් පරිදි කියලා දෙකක් එන්නවනේ. ආනාපානෙ හිරුණයි කියලා මොකෝ? මොකක් හරි කුණු හරියට ලොකු වෙලා ඒකීති ආනාපානෙ බලන්න කියලා නේද? අරක බලපෑම නැති කරන්නේ කියලා බුදුහාමුදුරු කියන්නේ බුදු. ඒකේ බලපෑම නැත්නම් මේක හීන වෙන්නේ නැහැ. එතන මේක ජීවම අරක ප්‍රකට වෙනවා. ඕලාරික සුකුම. ආනාපානේ තියෙන සුකුම. හැබැයි අර රූපයක් ඇවිල්ලා කුජ දානවා. ඒකට කියනවා මේ ජීවම ආනාපානේ පාව දෙන්න එපා. ගොරෝසු දේවල් බලපාන. අජත්ත බහිද්දා. අතීත අනාගත වර්තමාන. ওই විදිහට රූපත් එක්ක ටිකක් අදමාරු කරන්න වෙනවා. අදමාරු කරනකොට අපිට තේරෙයි දවසක මේ රූප ගෙට අරගෙන තේජීලා වමන කරගන්නේ අපි. රූපෙ එන්නේ ඇවිල්ලා යන්නයි. අපි තමයි මේක ලොකු කරගන්නේ. ඉතින් සමහර රූප එනවා අපි තලා බිනගෙන මේ ගල පෙරලිගෙන එනවා ඒක උඩ කරන්නේ දැන්. ඒකට රූප වෙනේ කරනවා. නමුත් එනන්ද මේ රූපය කියන එක පිළිබඳව අපේ හික්මීම වැඩි වෙනවා ආනාපානෙත් එක ඇසුර වැඩි වෙන්න වැඩි. ආනාපානෙට වාංගු වෙලා රූප එන්න එපයි කියන්නත් එපා. ඒ වගේම මේ රූප වලට වෛර කරන්නත් එපා. රූප තිබෙන තැන තිබිච්ච අය දරන්න පුළුවන් නම් ඇකිතා ආනාපානෙත් කියනවා. ආන්නේ කරනකොට ඒන ශක්තිය ගත්ත කෙනා අපිටම සක්මන් කරනවා කියන්නේ. සක්මනේ නැද යනකොට ෂෝක් එකට අනක්මනේ යනවා. කොනට ගිය ගමන් රූප පේනවනේ. අද්ද ගැටලන්නේ. එතකොට වෙන්නේ අර කකුල් දෙකේ තිබුණ හිත බුදු ඇඟ පුරා යනවා. සද්දවලට රූපවලට පයින් වැඩි. පැනපු ගමන් සක්මනේ වම දකුණ මත කරක් වෙනවා හිත ටිකක් ඔද්දල් වෙනවා. අන්නේ කෙනාට අර පරියන්කේදී අර ඌරුව තියෙනවනම් ඒ පුද්ගලයාට මෙන්න මෙහෙම කඩන්න පුළුවන් තරක් වෙනවා. මොකද්ද? සක්මනේ කෙලවරට ගියාට පස්සේ කවුරු හරි එනවා හෝ යනවා හෝ සුද පේනවා. හැබැයි ගාම පුද්ගලයා පේන්නේ නැහැ. තේන තැනේදීම දඟන්න ගන්න පුළුවන් ඕන්න දැන් මිනිහා එලිපත්te ඉන්නේ පණින්න හදන්නේ කියලා මෙනෙහි කරගන්න පුළුවන් වෙනවා නම් පය. අර සුද දෙනිල්ල ගෑණියක් වේවා පිටිනෙක් වේවා විතර පැමිණේවා ඈතට ආව ඒක අමතක කරලා කයට ගන්න පුළුවන් ගතියක් තියෙනවා. නැත්නම් උනොත් අර සුදු අනිවාර්යයෙන්ම වම දකුණ යටපත් කරගෙන එනවා. ඉතින් සුදු දකින්න මට්ටම සිංහලේ වචනයක්. සිංහලේ කියන සුදක් දැක්ක මම දන්නා ගෑනියෙක් පිළිගන්නේ දෙක නේද සිංහලේ වචනය. ඕක අල්ලන්න පුළුවන් වෙන පරියන්කේදී ආනාපානයේ ශබ්ද වේදනා හිතවිලි මැද කරලා සුදු කරපු වෙනවා. සක්මනේ ඒක අල්ලගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා මේන දෙයට බැලුවොත් අහුවේ. බලන්න නැත්නම් Taman ළඟ නැත කරන්න පුළුවන් නම් ඒක වෙයි ඒකට හිත වෙයි ඊට පස්සේ බුද්ධ වේලා කතා කරන්න තිබෙන්නේ නමුත් එතකොට Taman ඉන්නේ ආරක්ෂාවේ. ඊට පස්සේ සක්පනකොත් නෑ පරියන්කෙත් නෑ එදිනෙදා යන වෙලාවෙදී. රූප එනවා, ශබ්ද එනවා, ගන්ධ එනවා, රස එනවා, එක කඩිවාල් වෙනවා. ඒකට වළක්වන්න බෑ. මොකක් හරි අරමුණක් අල්ලනවා. ඉන්නේ අරමුණ දන්නවනම් අනිත් වෙන අපි ආරක්ෂා. අරමුණ ආභව. මොකක් හරි අරමුණ දැන් අපේ හිත ගත්ත අරමුණක් තියෙනවනේ. රූපයක් හරි ගඳක් හරි රසයක් හරි අන්න ඒක මෙනෙහි කරන්න පුළුවන් නම් හිත අනිත්‍ය විශේෂ මල්මත් පාර වෙන එකෙන් ආරක්ෂා කරන්න පුළුවන්. අන්නේ විදිහට අර පරියන්කෙන් ගත් එක සක්මනට දාලා සක්මන දාලා දිනකට දානකොට යෝග මේ විචිත් එක වගේ. ඊට 15 පනිනකොට ඒ පුද්ගල වැඩියෙන්ම ලකුණු ගන්න පරියන්කෙන් නෙමෙයි. සක්මනේ ලකුණු ගන්න. සක්මනේ ගන්න මේ පරියන්කෙන් ගත්ත දේ සක්මනේ යොදවනවා. යොදලා ඉදින්ද වැඩවලට ගියාට පස්සේ මනුස්සයා කොයි තැනක හිටියත් අහුවෙනවා යකාට අහුවෙනවා. හැබැයි කනකොට රාත්තල් ගන්න ගන්නවා. මම කනවා. කන රාත්තල් ගන්න ගන්නවා. හරි හතරක් තියෙනවා. හැබැයි යෝගාවචර හිතන්නේ මට දැන් සතිය නෑ. මට දැන් මං හැමතැනම අහු වෙනවා. වෙන්දවුව ගණන් ගන්න තුනේ හිතේ දැන් ගණන් ගන්නකොට හොඳට හිතට දෙස් වෙනවා වැඩි. මොන බැලිය යුතු දෙයක් බැලුවයි කියලා. නමුත් එතකොට එයාට යන්ත්‍රය අහු වෙන පටන් අරගන්නවා. එතකොට කඩන්න එපා කියන්නේ. දිගටම පරියන්ක හිටපන් සක්මණ හිටපන් ඒ අත ඒ දිගට මේ යෝග පරිසරයේ දීවා. දිනක සංජයකට ඒකෙන් හම් වෙන ඒ ඉතින්දා වැඩවලදී ගා ගන්න නැතුව ඉන්න ලකුණු ටික පරියන්කට ගියාම ලාභයට ඒක. හිත වැඩි කෙලස් නැහැ. තියෙනවා. ඒක දැනවත් තෝකේ දඩ කනට තොගේ පට්ටබඳුරුකමට දාගත්තේ නැත්නම් ඕන තරම් ගැලවෙන්න තිබ්බයි කියලා හිත අපිට දෙස් වෙනවා කියලා. උමනාවෙන් දාගන්න කියන එක. මේ ආපුදම තමයි අපි ශක්ති කියන එක ගන්න. ඒ තේරුම් ගන්නවා උඹ මගේ ඉඳුරන්ගේ කන්ට්‍රෝල් එක රිමෝට් කන්ට්‍රෝල් එකක් නෙමෙයි. අවුරුදු බොත්තම් තද කරාට මේක තද වෙන්න විදියක් නැහැ. ඒ මයි ළඟ දැන් තියෙනවා බොත්තම තද කරන්න ඕන. මේක තද කරන්නේ මම නම්. මේ වැඩේ කරද්දී අර වැඩේ කරනවා නම් මම කපනවා. ඔබ විඳෝපන් ඔබ සීලේ කඩාගනින් අපාය ඵලයක්. ඒක අපාය යන බය වෙන දෙයක් නෑ අපි දන්නවා අපි මේ වුණාම කරගත්ත දෙයක ඒකට මේ යන්නේ වගේ ගණදෙනු ටික ටිකක් අපිට තේරෙන පටන් අර ගන්නවා කවුරු කෝලෝක කොච්චර උලිහිලි පෑවත් කෙලෙසෙන එක මගේ වැඩේ. කෙලෙසුනා නම් කදාක තනට දොස් කියනවනේ මේ කියන්නේ අන්තිම හීනයි අන්තිම දීනයි. ඒ ඉන්දිය සංවරයක් මොකක්වත් නැහැ. හැබැයි ඒක තේරුම් ගන්න බෑ කෙලින්ම ජීවිතේ. ඊට පරියන්කයක ඉඳලා බණ අහලා සාකච්ඡා කරලා උත්සාහ කරලා පරියන්කෙන් අල්ලගෙන හක්මන්න දානවා ටිකක් අහුවෙනවා. හක්මනේ ඉඳලා එදින වැඩවලට දානවා තව ටිකක් අහුවෙනවා. අහුවෙනකොට සූත්‍රය කියවුවොත් අයිසකොත් නම් හොඳටම ඉන්දිය භාවනාවක මොකද්ද කියලා තේරෙනවා. රූප පේන්නේ නැති එකවත් අඳ වෙන එකවත් නෙවෙයි ඉන්දිය භාවනාව කියන්නේ. මේ අසෝල්ට මේවා පෙනේදී වරණ අවශෝෂණය කියලා එකක් තියෙනවා. තෝරලා ගන්න පුළුවන් ගැතියක් තියෙනවා. අන්තර කිරි වතුරේ කලවම් කරලා දීපුවා කිරි ටික විතර බොන්න. ඔකේ අපිට තියෙනවා ගන්න. ඒක ගන්න නැතුව ඒක පුහුණු කරන්න බෑ රූපේ බල බල. හැදිලිවම බෑ. ඒක කරන්නේ රූප පේන්නේ නැති තැනකට ගිහිල්ලා රූප මානසික මට්ටමින් දැරලා ඒව ටැකල් කරලා සක්මන් කරන ගමන් අනිවාර්යෙන් අනන. බාධා කරමින් ඉන රූප ටැකල් කරලා ඊට පස්සේ තමයි යන්නේ. ඊට ගියාට පස්සේ දැන් රවචනාංශේ ගන් පින්න පස්සේ යනකොට උන්වහන්සේ මේ විය ගහක් දුරලු බලන්නේ. ඒකට ගව්වතරන්තර ප්‍රදේශයන රූප ශබ්ද ගන්ධ රස සේරම ස්කෑන් වෙනවා. ඒ ධර්ම පිළිබඳව. මොනවද දන්න මොකද වෙන්නේ කියලා. මොකද ඉදරන් ටික හරිය ප්‍රණීතයි. ඒව හරියට දන්නවා මේ හවල්දී ඔන්න යොමු කරලා ફોකස් කරලා බලනවා වගේ සර්ච් ලයිට් එකක් ගහුවා වගේ බලන්න පුළුවන් මෙතන මොකද වෙන්නේ. මම තා දාලා දෙයක්ද නැති දෙයක්ද. මෙතන මොකද වෙන්නේ. මොකද ඉදරන් ප්‍රණීත වෙන්නේ. ඉතින් ඒක මේ මේ මේ සංකීර්ණ පරිසරයක දිනු කරන්න බෑ. දිනු කරපේක සංකීර්ණ පරිසරයට යොදවන්න පුළුවන්. එතකොටයි මේකේ විචිත්තත්වය දෙන්නේ. දිනු කරපු මනස කැලේ තිබිලා වැඩකුත් නැහැ. පහනක් පත්තු කරලා බුසලකින් වහලා තියලා වැඩක් නැහැ. පහනක් පත්තු කරන උඩකින් තියන්න ඕනේ. අන්නේ පිළිවෙලට යනවනම් තේරෙන්න පටන් ගන්නවා අන්තිමටම අපි අල්ලන දේ තමයි ඇහැ. දැන් ඇහැ ඒ තරම්ම වශී කරා වශී කෘතයි. ඇහැ මේ මේ මේ කය ඇල්ලුවාට පස්සේ ආහාරයේ බත්තන්තාවේ තියාගන්න කියනවා කෑම පොඩ්ඩක් පරිස්සම් කරගන්න. කනකොට හැඟුම්ම දහරින්න එපා. දිවත් එක ටිකක් පොඩ්ඩක් එල්ලම බලන්න. ඊට පස්සේ නහය. ඊට පස්සේ කටයි කනයි කනයි කතාවල. තමන් කරන හැම වචනයක්ම අහන හැම වචනයක්ම වගකීමෙන් කතා කරන්න වගකීමෙන් අහන්න. එතකොට අර නොකල යුතු පව නොකල සිටීමේ කටයුතු වල කොහොම කොටු කරගත්තා තමයි ඇහින්නේ නැහැ. දේවල් අපිට අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒක ඇල්ලුවාට පස්සේ ඉතින් අපි කොයි කොහේ හිටියත් මොනවා කරත් මේ අරසාවක් තියනවාද පුහුණු කරපුව මනසේ ප්‍රමාණයට. සරුවචෙන් ගාස්තිනාසාව ගන්න අරසාව ගන්න බෑ. පුහුණු කරපු මනස ප්‍රමාණයට ගන්න පුළුවන්. මේක බහුලීගත කරන්න ඕනේ. ඊපස්සේ දිගට කරගෙන කරගෙන යනකොට මම ඉතින් විස්තර කරන්නේ අපි ඊට පස්සේ කවදාකවත් තෙලිගාම බලන්නේ නැහැ. මොකද ඇතුළේ ඉන්නේ සස්තුන තෙලිගාමයි. හැම කෙනෙක්ම නටන්නේ 아무තු නාටකමක් හැම කෙනෙක්ම රංගපෑමක් කරනවා. එක් ගැනීමක් කරන්නේ. ඉන්නේ වේදිකාවක. විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියට. ඒක අනුන්ගේ තේරිගාම බලන්න පත්‍ර බලන්න ප්‍රවෘත්ති අහන්න ඕන කම නැහැ. එතන ප්‍රවෘත්ති නිෂ්පාදනාගාරයක්. ඉතින් ඒකට කැලේ ජීවිතය හරි ජොලි. කියන්නේ කලේ හිටියයි කියලා වෙනසක් නැහැ. එකක් තමයි ඔය කලේ ඉන්න අපට හරියට මිනිස්සුන්ට තොරතුරු කියනවා ඒගොල්ලන් යුතුයකමක් වගේ. මොන හරි ගුණාරපයක් ගත්තාම දුරකට ඇවිල්ලා හඳුරන්න කියලා ගතියක් තියෙනවා. කැටේ පිටීමත් හම්බ වෙනවා. එහෙම නැති වුණත් දෙන්නේ ක්‍රමවලින්මත් අහු වෙනවා. අනික තියෙන දවසක් ඇතුළත අපි කොච්චර ප්‍රවෘත්ති නිෂ්පාදනය කරනවද කියලා. ඉතින් ඒ ඉන්දිය බහනා සූත්‍රයේ හරවතනක හරීම සෙල්ලක්කාරයි. ඒ සූත්‍රය හරීම නිකන් මේ තර්කයට කිව්වහම 100%ක් තර්ක ගෙනියලා තියෙන්නේ එනම් මේ මොනවාද අන්ධයෝ එනම් වීරෝ අන්න ගහන ගැහිල්ල හැටි මිනිහෙකුට මොහොන් දිහාවල කියන්න වටින්නේ නැහැ එහෙනම් ආනන්ද ඔය කියන බලනකොට ඔය පාරාසාරිය ගාව තියෙන මේ ඉන්දිය භාවනාව අන්ධයෝ වෙන රහත්ලා තියෙනවා වීරෝ වෙන රහත්ලා තියෙනවා කියලා කියනවා මට මනසේ ඔඩෝ මෙහෙම කරගන්නවලු ඒතෙන් අපෝ මේ ගෝලයා ඉතින් ඒ තරම් ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. නමුත් අද අපිට දෙම ගුරුවරු ආගමේ මොකක්ද උගන්වන්නත් බං සම්නිකර අර කියපු හර්ථමනේ උගන්වන්නේ. අර බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරපේකමනේ උගන්වන්නේ. ඒකට දොස් කියන්න වටින්නේ නැහැ. ඒක මැදමත් මාර්ගයක්. ඒ කියන්නේ අපි ඉස්සලා අරසා වෙන්න ඕනේ. අපි ඉස්සලා රූප පේන්නේ නැත්නම්කට යන්න ඕනේ. ඒක හරි. නමුත් රූපත් එක්ක බැලලා රූපත් එක්ක නඩු කියනවා කැකිලි රජුගේ තීන්දුව තමයි කියන්නේ. තියෙන අර ලස්සන කෑණියක් එහෙම ගියේ හින්දා කලේ තමන මිනිහේ කලේ කට ඇදුවා. කලයකට ඇද වෙච්ච නිසා මැටි ආනන්ට වතුර වැඩි වුණා. මැටි ආනන්ට වතුර වැඩි වෙච්ච නිසා ගේ ඇද වුණා. ගේ ඇද වෙච්ච නිසා වැටලා මිනිහෙක් මරනවා. ඒ නිසා ගෑණි මරන්න ඕන. ඔන්න කැකිල රජුන්ගේ තීන්දුව. අපි කරන්නේ තෝක තමයි. මොකද ඒකට අර රවුමෙන්ද ඕන. ඒතර දැන් අපේ රූප අපේ කෙලෙස් වෙන දාතු රූප වලින් මුංගල එකතන වල මේ භාවනා කරනකොට ඊට පස්සේ දැන් අපි අර සමිනේටි විස්තරය දර්ශනය ඇතුළේ මේක බහුලීගත කරන්නේ ඊට පස්සේ මෙයාට එළියට ආවන් පස්සේ ඊට පස්සේ මේක මුරු කරන් පස්සේ වැඩුවන් පස්සේ එළියට ආවන් පස්සේ රූප ශබ්ද මේවා පේනවා ඇහෙනවා කියලා අපි සම්මුතිය කියනවා. එතකොට ඒ පේන රූපය තුල එයා බාහිරට නොයා ඉන්නේ. ඒක පේන රූපය තුල කෙලෙස් නැතුව ඉන්නේ. මෙයාගේ මොනවාගේ නුවණක් තුලද? දර්ශනය වගේ මට අර බහුලීකృత කරන්න කියපේක මට එච්චර තේරුණා නෑ ඒකදී ඇත්තටම ඒ ඥානය මිනිහගේ පුද්ගලික ඥානයක් නෙමෙයි ඒක ඒක මේ මේ මනසේ පිරිසුදු මනසේ ස්වභාවය. පිරිසුදු මනසේ ස්වභාවය කියන්නේ ගාලක වැඩ කරන මනසෙක් හරි ගැරේජ් එක වැඩ කරන මනසෙක් හරි ගාලට යන්නේ ගැරේජ් එක කරන්නේ මජන් සූට් එක දාගන්නේ. මජන් සූට් එක දැම්මට පස්සේ තමන්සේ කාර අනම්මනම් මොකොත් නැහැ මේක කළු පාට ගෑනකොට පිටරට ඔය හැඳි ගැරේප්පු ගෙලිය පටන් අරගත්තේ ඕකට මොකද ඒල අත හොදලා ඉවර කරලා කන්න ගත්තොත් පැය දෙකක් විතරම අත හොදන්නේ. එසේ අමසු කූරකින් කාලා කූරු විදි කරලා. නැත්නම් කූරු හොදලා දෙන්න දෙනවා කෝකියට. ඌ ඇදට යනවා. ඒකයි හැන්දගේ අරුපේ දෙන්න. නමුත් අපි හිතමු හැන්දාවේ වැඩ ඇරලා ගෙදර ආවිලා ඌ ෆුල් වොෂ් එකක් ගන්නවනේ. මජන් වලින් හරි ගොබ වලින් හරි දැන් මේ අපි වැඩ කරනකොට කොච්චර ගත්තට පස්සේ මජන් අත ගන්න හිතෙන්නේ නැති ගැටියක් තියෙනවා. එවන්ට රෑ ආවිල්ලා ඉඳගත්තට පස්සේ බත්යක් කන්නහට කාර්යයක් කරලා අල්ලපු ගමන් සල් ඒකත් මචං හරි වැඩි දැන් නම් බෑ මචං දැන් අතපය හොදන්න වෙන හෙට බබන් කරගෙන අන්නේ බුදුහාමුදුර කියන පිරිසුදු කරා නම් මනස ඒක ආයේ කෙලෙසෙන්න කැමති නැහැ. නාල පිරිසුදු වෙච්ච මනුස්සයා ආයේ ගොමාට ගන්න යන්නේ නැහැ. ඉතින් අදන්නවා ඒක මම කියන්නේ මොන අපරාධයක් නෙවෙයි ජීවන වෘත්තිය. දැන් අත උඩගෙන ඉන්න වෙලාව. ඒ වගේ අපේ හිත යම් වෙලාවක පිරිසුදුකම අම්මගේ ගෙදර ගිහිල්ලා වගේ හිතට දුන්න නම් ප්‍රകൃතිය. මේ හිතේ ප්‍රകൃතිය බබසරයි. ඒක ආගන්තුක උපක්කලේශම කෙලවෙලා තියෙන්නේ. උඹට යන්න පුළුවන් අයිතිය තියෙනවා මහගෙදෙට. ගියා නම් එයා ඊට පස්සේ චිත්තක්ෂණයක්වත් බලන්නේ අර කරහක ගන්න. එතකොට එයාට පේන්නේ රූප බැලීම කියලා කියන්නේ පළවෙනි ධානයට සද්දේ ඛණ්ඩකයක් කියලා කියන්නේ. ප්‍රථම ධානයට සද්දෝ ඛණ්ඩකෝ. කන රූපුන වගේ තේරෙන්නේ පළවෙනි ධානයට සද්දේ. ඊළඟට මේවා භාවිත මනසක් ඇති කරන රූප පේනවයි කියලා කියන්නේ ඌරුන. පහුරු ගන්න. සද්දයක් කියන්නේ පහුරු ගන්න. ගඳක් රසක් කියන්නේ පහුරු ගන්න. මොකද එයා දන්නා අර මැද තලයේ තමයි හෙල්ලෙන්නේ නැති තැන තමයි ප්‍රසාන්තකම එහෙම නැත්නම් සංසිඳීම සුව සේවාව මනසේ පිළිකරටි තියෙනවා. අරව දැකිනකොට ඉතින් අර ඒකේ බලපෑම නිසා සීලීලක් සිද්ධ වෙනවා. එයාට පේන්නේ අර ඉඳාගෙන ඉන්න මනුස්සයෙකුට ඇඟට වතුරක් කෙරුවා වගේ. ඉඳාගෙන ඉන්න මනුස්සයෙකුට සද්දයක් කෙරුවා වගේ තේරෙනවා. ඉතින් ඒක ස්වභාවයෙන්ම මනස තියෙන එක පුද්ගලික දෙයක් නේද? පුහුණුවකුත් නෙවෙයි. ඒක ඉබේ වෙන දෙයක්. පුරුදු කරලා පිරිසිදු කරපු මනස නැත කුමකට ගන්න කැමති නැහැ. ඒ නිසා අපිට පුළුවන් වෙන සමහරලාට හොඳට පිරිසිදු වෙලා පිරිසුකමට බයයි අපි. අපි අපේ හිත කොච්චර මේ විමුක්තියට යන්න ගියත් විමුක්තිය දීපු ගමන් බයයි. අපේ හිත කොච්චර විවේකයේ ඉඳලා විවේකයේ දීපු ගමන් බයයි. තනි වුණා, කොට වුණා, ඒකාකාරී වුණා, පාළු වුණා කියලා කියනවා. ඔයානේ අනේ විමුක්තිය තමයි. ඔයානේ ඥානෙ. ඥානයයි මේ මේ විමුක්තිය එන දවසට තොවින්නට. දක්කු දැක්කයි කියලා කියන්නේ. බය වුණායි කියලා කියන්නේ. ඒ වගේ තමයි පිරිසුදුකම දුන්නට පස්සේ පිස්සුම දෙන්න හදනකොට හිත කැමතිලා කුඩල්ල කොට තිබ්බා වගේ අපේ හිත. උක අඳින්නේ තෙතම නෙතම තමයි අඳුරටම තමයි. කොට්ටුට තිබ්බහම කැමති නැහැ. බුදුහාම කියන කරන්න දෙයක් නැහැ. ටිකක් පුහුණුවක්, තවරක් එහෙම නැත්නම් මේ ආකාපයෙන් කරලා පොඩ පොඩ පොඩ පොඩ වෙන කෙලස් ගාක් හිත හිතට කෙලස් නැතිව චිත්තක්ෂණ දෙක තුනක් චිත්තක්ෂණ දෙක තුනක් දීවා. එයාට ආදීන වාණිසන්ත තේරෙන්නේ නැහැ. මම කිව්වට මට වැඳලා මට සද්ධායෙන් කරපන් කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. සද්ධායෙන් දෙනවා. ඊට ටිකක් 120ක් 30ක් ගියාට පස්සේ තමයි එයාට තේරෙන්න පටන් අරගන්නේ ඒ පිරිසුදු මනසත් ප්‍රകൃතියක් වගේ. පිරිසුදු මනසයි ඇත්ත ප්‍රകൃතිය. දැන් අපි කියලා තියෙන අනිත් පැත්ත. ඒ වුණාට පස්සේ පිරිසුදු වුණාට පස්සේ මේ මිනිස්යා මේ යමක් දිහා බලලා ඒකේ කෙලෙස් අරගෙන නොක පිරිසුදු කරනවට වැඩිය නොගෙනම ඉන්න පුළුවන් තත්ත්වේ. දැන් කවුරුද ওই දෙන්නේ කනකො දෙන්නේ කියලා නඩුවක් කියන්න හද. නඩුවක් කියන්නේ දැන් කියන්නේ නැත්තම් හොඳයිනේ. අහලා පිරිසුදු දෙන්න පුළුවන්. ඉතින් ගියා මොන වදයක්ද ওই දෙන්නගේ වාසේ මය ළඟට එනවනේ. ඉතින් කරන්න බැරි කමට අහගෙන ඉද්දියට නොවෙනවනම් හොඳයි. එක දවසක් මේ දුරදි කියන කතාවක්. ඒකක් මට බොහොම බෞද්ධ සද්ධාවන්ත මිනිස්සෙක් ගෙදරට ගියා. ගියාට පස්සේ ඒ ගෙදරට එනවලු මේ කතෝලික ආගමේ කට්ටිය ආගමට හරවගන්න. ඉතින් යාකිවල මම හැරෙන්නේ නැහැ. ඔයාට ඕන දෙයක් කියලා යන්නේ මම මිනිස්සු. සිවිසවක් කෙනෙක්. ඉතින් ඒ කතෝලික මිනිස්සු ඇවිල්ලා කිව්වලු මට මේ දේ උනේ මම හැරුණා කිව්වා. ඉතල හැරිලට පස්සේ දවස් ගාණයි ගියේ කිව්වලු තරප් වෙලේ මම උඩ යනකොට ඒ තරප් එක ලෑල්ලක් කඩන වැටිලා වැටුණා කොන්ද ගැඩුණා කියලා දෙයන්නා කිව්වා. ඉතින් මට ඒකෙන් පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා කිව්වලු ඒක නිසා මාකට කියන්නේ කියලා. ඉතින් ඒ වගේ තමයි ඇයි හද්දගෙන තරප්පේ නැංගුවේ ඔය දෙයන්නානේ. හැබැයි <laughs> නංගලා වටලා කොණ්ඩ කඩන තු හිතට නග ගන්න තු හිතෙන හොඳයි කියලා. එතකොට අපි ඒක විශ්ව මේ පිළිතුරුකමක් පෙන්වන්න දෙයනා ගැතෙන් ගෙනියලා බේරුවට පස්සේ දෙයියෝ ප්‍රකාශිතයි. ඒ වගේ තමයි එක එකන එක එක අමාරුවට වැටිලා මම මෙතනදී බෙල්ල කඩාගත්තේ නැහැ කියලා මහා කුණු හරපයක් කියනවා. ඊට වඩා හොඳ නොකර නිකන් ඉන්නවා. ඒ වගේ මේ ලෙඩ වෙලා ලෙඩ සුව කරන එකේ නෙවෙයි දක්ෂකම තියෙන්නේ නොවි ඉන්නේ. දෙකම හෙදකම දෙකේ වේදකම කරන්න වෙනවා දැන් අසාධ්‍යය. බුදුහාමුදුර කියන හෙදක. ඒ කියන්නේ කෙලස් නොයෙන්න කටයුත්තක් කරන්න පුළුවන් නම් ඒක අසත්පුරුෂයි සත්පුරුෂයයි. හරිවෙන්නේ පාළු ගතියක් හරිවෙන්නේ නීරස ගතියක්. නමුත් ඒ නිසා අර යම් වෙලාවක පරියන්කේදීෝ සක්මණේදී පිස්මනසක් ඇති වෙච්ච කෙනා ධර්මය කුණු දාගෙන හොදනට වැඩිය හොඳයි නොයන தත්ත්වයට. අන්න ඒක තමයි ඇත්තත්තේ අන්දේක්කේ හැසිරියන් කියලා රතනාති යම් වචනයක් ප්‍රකාශ කරා දැක්කනම් දැක්කමත් නැත කරපන් කියලා. එතකොට අර පුහුණු වෙන එක නැගෙද්දී පුහුණු කරපෙක් නම් ලොකු අර්ථයක් තියෙනවා වචනේ. සාමාන්‍යයෙන් පැහැදිලි කරපු තැන මුලින් පැහැදිලි කරන අර බාහිර දේවල් නිදීගෙන නිදීගෙන ඇවිල්ලා අපිට පුළුවන් නම් ආධ්‍යාත්මික තැනට එන්න. ඊට පස්සේ මේ මෙතනනුත් මිදෙනවා ආස්වාද ප්‍රාසද හිත දක්වා. එතකොට මේක සාමාන්‍ය එක මට වැටෙන හැටියට හිතන්නේ මේක අපේ සාසනය විතරක් නෙවෙයි බාහිර සාසනෙත් තියෙන ක්‍රමයක්. ඕක සමතයක් වශයෙන් ගත්තා මේක. ඒ කියන්නේ මේවා එන්න නොදී අපි හිතට එක අරමුණක් දීලා මේවා එන එක නවත්තලා කියලා. එහෙම කරගෙන ගියාම හිත පිරිසුදු වෙනවා. ඒ පිරිසුදු වීම සර්වසාධාරණ පිරිසුදුකමක් නෙවෙයි. මොකද යටපත් කරලා අවිද්‍යාව තියාගන්න. තණ්හාව රාග දේශම නැහැ. නමුත් මෙතන ආස්වාද ප්‍රාස්වාද කියන එකේ හරිනවා ඒත් ආධ්‍යාත්ම බාහිර තන ඉන්නවා. කොටු වෙලා. කොටු වෙලා. එතකොට දැන් මේ தත්ත්වය තමයි මට ස්වාමීන් වහන්සේ කියපු දේ වැටහුනේ කියන්නේ එන්න නොදී එක අරමුණක් දීලා මේ එන යන දේවල් ඔක්කොම නැතර කරලා හිත පිරිසුදු කරගෙන ඉන්න තැනක් මේ අරමුණේ බලවත්කම නිසා. ඒක ධ්‍යාන මට්ටමක්. එතකොට මේ සාධනය කියන දර්ශනය කියන එක එහෙම අර යටපත් කරලා නෙවෙයි ඇත්තක් දැකීම සම්මාදිටියක් ඒක තවම මට වැටහුනේ නෑ භාගයට වටලා ගන්න නිසා ආනාපානේ කවදාකවත් දිගට හිටින ආනාපාන ක්‍රමෙන් නැති වෙනවා එතකොට මොකද අපි ඉතලා ආනාපානේ වාංගු කරලා අනිත් ඒවා යටපත් කරගන්න ආනාපානේ දුන්නා පස්සේ විනාඩි 15ක් ගන්න ඕනේ ආනාපානේ නැති වෙනවා නැති වුණාට පස්සේ දැන් අර ඒකේ වාං කරපු අනිතේවත් නෑ ආනාපානෙත් නැති වුණොත් මහා පාළු කරකට එන්නේ යෝගාවචරය. ඒ කියන්නේ මෙතෙක් කර තිබුණ මට කුණුත් නෑ උදල්ලත් නෑ. උදල්ල නැති වෙන එක ආනාපානයේ ස්වභාවයේ සර්වත්‍යං දේශනා කරලා තියෙනවා. එන්නේ එන්නේ ආනාපානයේ ආරෝපණයක වචනේ අපි ලොකු දාන කියන්නේ ගොරෝසු ආනාපානයේ සුකුම ආනාපානයෙන් බාටපත් වෙන සම සුකුමතර වෙනවා. සුකුමතර වෙන්නේ කොහොමද? ඉස්සල්ලාම අපි ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනසල්ලන්න කියනවනේ. අර සද්ද වේදනා හිතෙන්නේ නැති කරන්න මේකම හොස්ස උල්ලා බලපන් කියලා. බලාගෙන යනකොට බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඔය දෙකේ වෙනස නැති වෙනවා. ආස්වාද ප්‍රසවාස දෙක වෙනස නැති වෙනකොට අපේ හිත කියවන්නේ ආස්වාද ප්‍රසවාස නැතුණා වගේ. ඇරිලා වගේ. නැරෙන්නේ ආනාපානෙ එනවා පළු දෙක නැහැ. ආලුවේ වතුරයි නෑ දැන් කැඳ තියෙන්නේ. කලවම් වෙච්ච තැනකට එනවා. කලවම් වෙච්ච තැනට ආවට පස්සේ දැන් යෝගාචර හරි පාළු තනකර කතියකට එන්නේ. ඒකාකාරී පාළු තනිකර ඇතුළට නැමිච්ච තැනකට. ඉතින් ආව පස්සේ අර කුරුල්ලෙක් කල්ලා කුඩුවට දැම්මා වගේ හිත පණින්න හදනවා. සමත සුඛේ දන්නවනම් ගොතන අල්ලතයි. බුදුහාමුදුරු දන්නවා එතන තියෙන ආයසුදුක් කියන තැන මේ අනික් කර්මණු ආනාපානේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරලා ඉන්නේ. ඒත් ආනාපානෙ ඉන්න බෑ. ආනාපානෙ එයා විසින් මෙයා නාස්ති කරගෙන නාස්ති කරගෙන යනවා. ගින්ජවල තැනකට එනවා ආනාපානය නෑ සමත වචනේ ස්වභාවය නෑ. නමුත් හුස්ම වැටෙනවා. තමන්න දැනෙන්නේ නෑ. ඒ වුණාට යෝගාචර පුරුදු කරන්න කියනවා මේක තමයි මගේ හැබෑ නිවහන කියලා. අනිත් එක තමයි විකෘතිය. ඉතින් පුරුදු කරන්න පැයක්මාරක් ඉන්න ඕනේ කිසිම අරමුණක් නැහැ. ඒක තමයි මම දකින්නේ ආනාපාන සති සූත්‍රයේ චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමිති සිත්ති කියලා. අම ආනාපාන සූත්‍රයේ චිත්ත පරිසංවේදී වෙන්නේ නිත්‍යනුපසනාවට. ආනාපාන සූත්‍රයේ පළවෙනි හතර විතරයි සමතේ. දෙවෙනි එක තර වේදනාව දැසන තුන්වෙනි එක පටන් ගන්නෙ චිත්ත පරිසංවේදී. එයා දන්නවා හිත නිකන් මේ මේ මොනවාක්වත් නැහැ කාපට් ටිකක් අයින් කරලා පොළොව පේනවා. ගෘහස්ත වාසයකට සුදුසු නැහැ හොඳට ඉඩ කඩුකම් තියෙනවා. يعني අරමුණ දැන් රූප වේදනා මේ වේදනා හිතවිලි ශබ්ද අයින් කරන්න පාවිච්චි කරපු ආනාපානියනේ අපි ඉතල පරණට ගත්තේ. ඒකක් ගිහිල්ලා. දැන් පෙනූ පෙනුවල බේන්නේ රූප ධර්ම නැහැ. හිත විතරක් තියෙනවා. ඒ මොකද හේතුව යෝගාවචරයට සාම අර හිත මේකට හුරු කරලා තැම්පත් කරලා නැහැ. ඇත්ත ආනම්මන ගන්න අරමුණු තියෙනවා. නමුත් මෙයාට ඒක ප්‍රකට නැහැ. මෙන්න මේකට චිත්ත පරිසංවේදී කියන එකට හුරු කරගත්තයි කියන කියන්නේ පදම් කරගත්තොත් විතරයි අභිප්‍රමෝදය පහළ වෙන්නේ. උඟට දෙක කුලප් වෙන්නේ වෙන්නේ. කුලප්පුට අභිප්‍රමෝදය නෙමෙයි පහළ වෙන්නේ තද බල මේක. උකට පුරුදු කරනවා ඉස්තරලා කාය කාය සංඛාර පරිසංවේදී. පස්සම්බයන් කාය සංඛාරම් කියන තැන කානුපසන අවසානයේදී තානාබානේ පොඩ්ඩක් නැති කරලා පෙන්නනවා. එතකොට තදමාරු වුණොත් පීති සුඛේ නැහැ. එතින්දි පීති සුඛ ගත්තයි කියලා කියන්නේ ධ්‍යාන පීති සුඛ වෙන්නත් පුළුවන් විපස්සනා පීති සුඛ වෙන්නත් පුළුවන්. ඒකත් ඊට පස්සේ පීති සුඛ තුළින් ගිහිල්ලා චිත්ත පරිසංකාර චිත්ත සංකාර පරිසංවේදී සංඥා වේදනා දෙක අහු වෙනවා ඊට පස්සේ පස්සම්බයන් චිත්ත සංකාරම් කියලා කියන සංඥා වේදනා දෙකත් අනපන ඇතුළේ පිටින් සංඥාව ශරීරේ අධ්‍යත්ත බහිත සංඥාව මොකක්වත් නැහැ හැබැයි නැරිලා නැහැ අන්නෙතන ගියාට පස්සේ තමයි මේක මගේ හැබෑ නිවහන කිව්වට මේක සත්පුරුෂ වැඩක්. මේක ලොකු පෞරුෂත්වයෙන් කරන්න ඕන කිව්වොත් විතරක් එයාට පුළුවන් වෙන අභිප්‍රමෝදයක් අත්දකින්න. අභිප්‍රමෝදයෙන් පස්සේ තමයි සමාදාහන් චිත්තං විමෝචන චිත්තං එන්නේ. ඒ නිසා ඔය කියන தත්ත්වයේදී ආනාපාන දිගට පවතිනවන ආයසුන් කියන ධර්මය හරි. ආනාපාන හිතින්නේ. ආනාපාන එයා විසීම දිය කරනවා. ඕනම ධර්මික රැටි. දිය කරාට පස්සේ යෝගාවචරයට පෝරකේ ලෑල්ල ඇද්දා වගේ බයක් හිතෙනවනම් භවසන්නාව තහවුරු වෙනවා. ලෑස්තිලා යනවනම් ආනාපානෙ දුන්නා අනිත් ඒවා කැප කරලා දැන් ආනාපානෙ දීගෙනකොට අනේ හොඳයි. ඕක තමයි මට ඕන කරන්න කියලා. නිකන් මේ තරංගලේ නූල කඩලා ගිහිල්ලා දැන් තියෙන්නේ. මෙයා ඒකට සතුටුයි. තරංගලේ දැන් හුලකට යන්නේ. ආනේ අවස්ථාව පෙන්නනවා ආනාපාන සති සූත්‍රයේ චිත්ත පරිහරණයදී කියලා. ඒක තමයි මේ. ඒක තමයි. මගරන්ද ඔතෙන්දී අර නිරෝධම් පටිච්චසක් ගන්නවා නිරෝධම් වාක්‍ය කියන්නේ විපස්සනා වෙන්නද ඒ ඔయిత පස්සේ ඔය කියන විදිහට චිත්තානුපස්සනා කොටස ඉවර වෙන්නේ මේ විමෝචන චිත්ත. අර තේරෙන්න පටන් ගන්නවා මම යම් තාක්කල් නෑදෑ වස්තු අතහැරියා නම් ඒ තාක්කල් මට කාම ලෝකෙන් වෙනවා රූප ලෝකෙට එන්න පොඩි ලයිසන් එකක් හම්බ වෙනවා. නමුත් තාත්තක නෑ. රූප ලෝකෙදී නිවන ටික අතහැරියට පස්සේ මරණ යුද්ධයකට පස්සේ පොඩි සාන්තියක් එන. ඒකෝට අපි ඒක නැති කරන ආනබණය හදනවා. ආනබණය ඇල්ලුවට පස්සේ ආනබණය තමයි එකම ගන්න. අනේ ඒකත් නැති වෙලා යනවා. එතකොට වෙන්නේ තියෙන්නේ මේ පෝරකේ ලෑල්ලත් අයින් කරනවා. ඒකත් හොඳයි. ওই වෙච්ච දේවල් හැටියට බලන්න මේකත් හොඳයි කියලා යන්න නම් එහෙම කැපකිරීම. දැහැන ජීවිතත් එක්ක හෙට්ටු කෙලිලා. දැහැන ජීවිතේ පරිදුවල කියලා සූදු කෙලිලා කරන්න පුරුදු වෙනවා. ඒ සූදු තුම්බල පුරුදු කරලා නැවිලා කියලා. දැන් හුඟව දෙනේ කොතෙන් ආවට පස්සේ ආයෙත් කරවනවා ආයෙත්පත් හැර බලනවා. මට කෙල වෙලාද මට දැන් කොච්චරලා හිටියද කියන්න දන්නේ නැහැ. ආනාපානද කියන්න දන්නේ නැහැ. මොකේ එළුණාද කියලා ගුරුවරයා අහනකොට කියන්න දන්නේ නැහැ. අත්දැකීම විස්තර කරන්න මේ වචන පාවිච්චි කරන්නත් බෑ. ගැඹුරු විපස්සනාක තියෙන්නේ. නමුත් තමන් තමන් සැක කරන්න පුළුවන්. සැක කළොත් අන්තවාදයකට වැටෙනවා. නින්දට වැටුවොත් අන්තවාදයකට වැටෙනවා. සැක කරන්නේ නැතුව නින්දට වටගන්නේ නැතුව මේක මේ දී යටින් නින්දර ගෙනියනවා වගේ කඹේ යනවා වගේ යනවයි කියන එක භාවනාවේ සම්පූර්ණ වෙනස් දෙයක්. මේක හම්බුනාට පස්සේ මේක ජීවත් වෙන එක. ඒක සමාදන් වෙන එක දීප තෑග්ග බාර අරගෙන ඉන්නවා කියන එක ලේසි නෑ. ඊට එයාට තමයි අභිප්‍රමෝදයක් එන්න පටන් අරගන්න පේනවා මේ රූප ධර්මයන්ගේ හෝ කර්මයෙන්වත් තරණක් නොවි වර්තමානයේ හිත පැවැත්වීමෙන් හිතට ඕජාවක් එන්න ගන්නවා. ඒක දරන්න තමයි සත්පුරුෂ වෙන්නේ. ඒක තමයි කල්යාණ මිත්‍රන් ඇසුර තියෙන්න ඕනේ. නිකන් ආකර්ෂණ ශක්තිය මිදිලා වගේ ඉන්න වෙලාවක් අහු වෙනවා. ඒකට හිතියා ගන්නෙ නෑ. නිින්දට දන්නෙත් නෑ. ඉරියව්ව මතකත් නෑ. කොච්චර වෙලාද කියන දන්නෙත් නෑ. හැබැයි මොනතර තේරෙනවා තදබල නිින්ද කම්බෙන සුවයක් ලැබෙනවා. එතකොට මේ රූප වේදනා සබ්බෙන් ඕජාවක් නැහැ. ආනාපානෙන් ඕජාවක් නැහැ. හැපෙන තැනින් ඕජාවක් නැහැ. උණුසුම් සිසිලකට මොකොත් නැහැ. ඔක්කොම කලවම්. ඔක්කොම කිරි රහතියි. ඔක්කොම එකතු කරලා හදපු සුල්තලඩ් එක සලඩ් එක තියෙනවා. ඉතින් හුඟ දිනකට මේක මේ නෙවෙයි නිවන කියන්නේ. මේකත් හිතාන නිවන කියන්නේ මහා වත්තරන් වගේ එකක්. පුරයක්. මෙතෙන් ඉස්සර මෙතෙන් ඇවිල්ලා අර වේදනා සංඥා ඔක්කොගම තියෙන මේ කලවම් කරලා පෙන්වන එක බලනකොට ඒ පුද්ගලයා මානෝ මනස මිනිස්සයා කියන මට්ටමින් ඉහළට නගින්නවා. තර්ක මනසෙන් සහ මනුස්ස මනසෙන් මම කියන පද නෙමෙයි ඉහළ ඉඳලා බැලුවොත් මිසක් නැත්තම් බයයි. ඒ බය වෙන්න තමයි ඔය හිතේ ගහලා ගහලා ගසලා ගසලා එහාට ගහලා මෙහාට ගහලා පත්තුණු ගහලා පෙන්නනවා. ඕන දෙයක් වෙච්චාම බය වෙන්න දෙයක් නැහැ කියලා කාගෙන හිතුවොත් විතරක් තේරෙන පටන් ගන්නවා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මෙයිමුත් එහා. ඒ කියන්නේ ආමිෂ සුඛයෙමුත් එහා ගිය මොකද්ද සුඛයකටයි එම් කරලා තියෙන්නේ. ඒ සුඛේ ඇති වෙන නැති වෙන දෙක රඳාපවතින්නේ නැහැ. يعني හිත හෝ රූප ධර්ම කියන දෙකම නැති වුණත් උන්ව පළච්චාවයි. මට තියෙනවා ඊට එහා කියන එකක් වෙනවා කියලා එන අභිප්‍රමෝදේ අමානුෂික ගතිය කියලා නේ කියන්නේ. අමානුෂික ගතිය විස්තර කරන්න වචන නැහැ. අපේ විවාහේ නැහැ. අත්දකින්න පුළුවන්. අත්දකින්න ඉස්සරහ මේ අසු කෙනාගේ බට්ටන් තුනක දීලා දෙමීමක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම ගත්තොත් ඒ මහදිසාට එතන තමයි තර්කේ ගොඩනගන්නේ. අපි මේ වෙනකොට කරලා තියෙන කැපකිරීම 166ට වැඩි. වරහරිය කරලා තියෙනවා. අපිට තව දෙන්නේ මේ ගැම්මට ඉස්සරහට යන එකයි. නමුත් අපි හැම පුංචි දෙයකදීම ආයෙ හෙට්ටු කරනවා. වැරදිලා දන්නේත් නැහැ, පාර හරිද දන්නේ නැහැ, මේක හරිද දන්නේ නැහැ කියලා අර පෑදීදියට බොරදී එකතු කිරීම තමයි අපි කරන්නේ, කැක කරන එක. ඉතින් ඒක නැතුව බෑ. යාට ඒ විචක්ෂණ බුද්ධිය ඒ පුද්ගලයා ළඟ තියෙන එක බුදුහමෝ ගන්නෑ. එයා කරගෙන කරගෙන යන්න උඹ උඹ උඹම තමයි ඔය ගොම දාගන්නේ කිරිකලෙට. එහෙම නැති වුණොත් තව කෙනෙක් නින්දට වැටෙනවා. ඒ කියන්නේ තීන මිද්දේට හෝ උද්දච්ච කුච්චයට වැටෙනවා. මේ දෙක මැදයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. එතකොට මධ්‍යම ප්‍රතිපදාව තියෙන බාට ලකුණ තමයි ආනාපානීයමයි හිත තියෙන්නේ. හැබැයි ආනාපානේ ස්වභාවික ලකුණ නෑ. ආනාපානේ සංතති ලක්ෂණේ තියෙනවා. ස්වභාව ලක්ෂණේ නෑ. සංතති ලක්ෂණේ තියෙනවා. සම්පති ලක්ෂණයෙන් තමයි අපි සාමාන්‍ය ලක්ෂණයට යන්නේ. يعني සම්පති කියන්නේ ප්‍රවාහයේ තියෙනවා, පණ තියෙනවා. රාස්වාද ප්‍රසවාස හැපෙන දැන් අනම්මන නැහැ. හැබැයි මැරිලා අතුවාව කියනවා මෙතෙන් ගියාට පස්සේ කර්ම පහක් සලකා බලන්නේ කියලා. උඹට බය හිතෙන්නේ ආනාපානේ නැති වෙයි කියලා නැති වෙනව නම් නැති වෙන්නේ භවයේ පස්කොලක කියලා කියනවා. මව් ගැබේදී නෑ, වතුරේට නෑ, මරණයේදී නෑ, චතුත්ථ ධානයේදී නෑ, නිරෝධ සමාපත්තියේ නෑ. ඔබ බය වෙන්න එපා ඔය පහේ නෙවෙයි ඔබ ඉන්නේ. එහෙනම් ඔතන තියෙනවා ඔබ බලාපොරොත්තු වෙන විදිහට නෙවෙයි තියෙන්නේ. ඔබට හිත තැම්පත් කරපුවා. ඔබ තමයි මාධ්‍ය ප්‍රතිපදාව කියන්නේ. ඔබ තමයි පරිත්‍යාගය කියන්නේ. තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඔබ තමයි වීර්යය කියන්නේ. ඔබ තමයි සතිය කියන්නේ. ඔන්න නියම සතියට එන්න හදන්නේ. පුළුවන් නම් කාගෙන හිටපන් කියලා දෙනවා අභියෝගයක්. ඒක හැම පරිණාමකෙකින් එන්නේ. සංසාරික හරයක් හරි රෝවාන් වෙනකොට එක සැරයක් නෙවෙයි. හැම පරිණාමකෙකින් ඔක පන්නන්න ඕනේ. පන්නනකොට පස්සේ අපි මේ මානසිකත්වය ඉක්මනවා. නිවන් දැක නෙවෙයි. නිවන් දකින්න නෙවෙයි එතනින් පස්සේ තමයි වඩන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි මේ විමුත් විමුත් මේ විමෝචන සිත්තන් විරාණිය මේ ඊට පස්සේ අනිච්චාන පස්සේ විරාගාන පස්සේ නිරෝධාන පස්සේ පටිච්චසමුප්පාන පස්සේ ඊපස්සේ දිගටම යන්න ඕනේ ඒතන් සම්තන් ඒතන් පණිතන් යදිද සබ්බ සක්කාර සමතෝ පස්සබ්බෝ ප්‍රතිපත්ති සග්ගෝ තන්නක්කෝ විරාගෝ නිරෝධෝ ඒක රෝමෝද්ගමණය වෙන එතකොට මේ සාන්තේ මේ ප්‍රණීතේ යමක් උපදීන්ගේ අතහැරීමක් වෙයිද සංස්කාරයේ අතහැරීමක් වෙයිද කියලා මේ තාම අතහැරිලාම නැහැ. අතහැරේ ලකුණු වෙනකොට අර රණ විරුවෝ මේ අන්ධහර බාන්නේ කියන වහසි බස් බඩන් වහසි බස් කියලා වහසි බස් කියපන් කියුවා සේවන් දිගටම සේවා. ඒකවල ආයෙ කුණු කන්දල එන්න දෙන්නවා. ඉදිරියටම ඵලයන් කියලා ඒක මේ භාවනාවේ. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ දීරකම කියලා අපි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ. දීරකම සූරකම නෙවෙයි දීරකමක් ඕනේ. ඉතින් ඒක මේ ගන්න මේ ভাইබ්‍රේෂන් එකේ. එහෙම වැඩ කරන පිටසක් එකතෙන් වීමෙන් ඉතින් ගියාම අපි බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා මේ පොඩි ධෛර්යයෙන් නෙමෙයි නතනේ පැන්නේ අන්නේවා සීපත් කර කර සීපත් කර හිත අර ප්‍රභාකරන් ඔය බෝම්බ බඳගෙන පනින්න ට්‍රේන් කරන්නේ බ්‍රේන් වොෂ් කරනවා කියලා ගත්තී සල්ලි දුන්නටම හැම කෙනාටම කරන්න බෑ අන්නේ වගේ උදාහරණකට මම මම කියලා දෙන්නා මෙතෙන් යනකම් පාර ඒවල් අතරපන් කම භෝගී අතරපන් සමතෙන් ගිහිලා නිවර්ණත් අතරපන් අතහැර පස්සේ තනක් එන ඔබට මාත් නැහැ උඹත් නැහැ ධර්මෙත් නැහැ ආනහරණෙත් නැහැ මොකක්වත් නැහැ. ඔබට පුළුවන් ද ඕක දිගේ හම්බේ යවිදින වගේ යන්න ගියොත් මේක. මෙහා පැත්තට ආවොත් ආයෙ මොට පොළොමොට්ටු සද්ධාකට වැටෙනවා. ආයෙ අකව වැඩි. අපරාධයක් නෙමෙයි නමුත් එතෙන්ට එනවා. මෙහා පැත්තට ගියාට පස්සේ තමයි එතකොට නිකන් අර වාසිපත් කොටකට යන ගමනක් තියෙන්නේ. ඉතින් ඒක අමාරුයි කියන්නේ ඔය පැනින්න පනින්න පුළුවන් බෞද්ධයාට විතරද කියන්නේ. ඒත් එක අහන ප්‍රශ්නේ ඉතරයි දැන්. ওই ටික කියලා දුන්නොත් ඔකට බුද්ධ ආගම වෙන්න ඕනේද කියලා. මේ දෙපැත්තට මත තියෙනවා. අපිට ඒ ප්‍රශ්නයක් එන්න මොකද අපි කොහොමදක්වත් බුදුහාමුදුරුවෝ වඳින්න පුළුවන් නේ. අපිට සීලයෙන් පිළිගන්නවනේ. නමුත් වෙස් එක හරියට අභියෝග කරනවා ඕක තර්කේ යන්න බැරිද කියලා. තර්කේ නම් බෑ. නමුත් මේ ළඟදි කියවෙක තිබුණා ලෝකේ කිසිම කෙනෙක් කවදාකවත් ඔක කියලා දෙන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. ඒ නිසා ලෝකේ පැත්තෙන් පොදුවේ මෙතෙන් යන්න බෑ. කවදාකවත් පොදු යන්න බෑ. යම්මචන් කියන දෙන්නේ කියලා කරන්න බෑ. ඒ තනියෙකුට ලෝකේ කොච්චර බය කිව්වත් කරන්න පුළුවන්. අන්න ඌට තමයි වීරයයි කියලා කියන්නේ. ඌට තමයි ධීරයයි කියලා කියන්නේ. හැබැයි එයා තමන්ගේ ජීවිතේ පරදුවට කියන්නේ. ඕන දැක්කච්ච මම මේ කරනවා කියන ඒ අභියෝගේ තමන්ට ගන්න ඕනේ. ඒක තමයි ඉතින් අපි මේ මොනවද මේ පරිත්‍යාගය කියන එකෙන් අදහස් කරන්නේ. හොඳයි මේ මෙල්බන් වලින් කිසිම සද්දයක් නැහැ. අපි මේ ගහ ගහින් එක විතරයි කරන්නේ. ඇහෙනවද දන්නේ නැහැ. ආ එහෙනම් කමන්නේ ඇයි මම මොකද්ද දැන් දැන් ප්‍රශ්නයක් තියෙන වෙලාව වැඩියෙන් ගිහිල්ලා තියෙනවා අපි නතර කරන්නයි හදන්නේ හොඳයි එහෙනම් තිරුවන් සරණයි අපි මේ මේ වැඩ කටයුතු නිමා කරනවා අපි මේ සමුදෙනවා මේ මෙල්බන් වලට තිරුවන් සරණයි යෝජනාකරන සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වතාවක් එන්කල් කියලා හැලෙන්නේ නෑ එන සතියේ සුබෝදාරාමේ. අපි නම් පැයකමාරක් කාලයක් ගත්තා. ඉතින් මේ කාලය තුල අපි යම් ප්‍රමාණයක ධර්ම සාකච්ඡාමය කුසලයක් අත් කරගත්තා නම් ඒ කුසල් පේන නොපී අපිට උදව් උපකාර කරන සියලු දෙනාටම ඥාතිින්දත් ඥාතිනොත් දැක අනුමෝදන් වෙත්වා කියන අදහසත් ඇති කරන අපේ પરමාර්ථය සිහිපත් කරගන්න අදහසින් ඍජු කරගන්න අදහසින් ප්‍රාර්ථනා ධාතව සජ්ජහන කළ අපේ ධර්ම සාකච්ඡාව සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ජනම්මේ දී සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාරත්තාන බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සාසනං ආකාරත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ මිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන සත්‍ය මිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන සත්‍ය මිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන සත්‍ය